තුල ਸਰවඥ දේශිත ධර්මයේ සංඥා පිළිබඳව කියවෙන හැම අන්තයක්ම හැම අර්ථ ඡායාවක්ම ගැඹෙලා තියෙනවා ඒ අනුව අපිට ඊයේ මතක් කරගත්ත විදිහට මේ ගමන සංඥා ස්කන්ධය හරහා අවබෝධයකට යන ගමනක් කියලා කියන්න පුළුවන්. ඒ සඳහා මේ පිට මේ ගමන් මාර්ගය මේ ප්‍රතිපදාව සඳහන් වෙන්නේ සර්වඥ දේශිත සූත්‍ර පිටකේ සංග්‍රහ වෙලා තියෙන මේ ආනෙන්ජ සප්පයි කියන සූත්‍රය. ඒ සූත්‍රය මජ්ක්‍ධිම නිකාය කියන පොතේ උපරිපන්නාසකේ සංග්‍රහ වෙලා තියෙන එක. ඒකෙදී ඒ සියලුම සංඥාවල් තියෙන සැලෙන සුළු ගතියක් ඒ සංඥාවල් නිසා සැලෙන සැපයක ගත කරන නැත්නම් සංඥා නොදැනීම නිසා මේ සැලෙන සැපයක චපල සැපයක ගත කරන මේ පෘථග්ජනයා නොසැලෙන සැපයක් කරහා ගමන් කිරීමට අවශ්‍ය සප්පාය කරුණු අවශ්‍ය කරන අනුග්‍රහ ඒ වගේම එහෙම නොසැලෙන පැත්තකට යනකොට මෙන්න මේ මේ ලකුණු පහළ වෙනවා අන්නේ ලකුණු වලට අගේ ආඩම්බරේ දීලා ඒව තව තවත් තනවා වඩා ගන්න හැටි ඒ විදිහට ක්‍රමයෙන් ඒ නොසලින සැපයකට ගියාට පස්සේ ඒ කෙනාට ලැබෙන විවේකය ලැබෙන නිර්මේ නිබ්බිදාව නිබ්බිදාව කියනතදී නිවන ස්පාසුව මේ සූත්‍රය ටික සාකච්ඡා වෙනවා. ඉතින් ඒ නිසා අපිට සූත්‍රයේ මූලක ඉඳලම එහෙම නැත්නම් මේ සංඥාව කියන එක හඳුනන්නේ නැති තැන ඉඳලා පටන් අරගෙන සංඥාව කියන එක හඳුනාගෙන ඒ හඳුනා ගැනීම හරහා නොදැනගත්තොත් වැටෙන අපහසුවත් දැනගත්තොත් ඒ හරහාම සංඥා පිළිබඳ දැනීමත් ඒ වගේම නිවන් පෙතකුත් මේකෙන් එන බව මේ සූත්‍රයේ ගැබ් වෙලා තියෙනවා. මේක අපි මේ කාලය ඇතුළත පුළුවන් තරම් උත්සාහ කරනවා ඒකේ ධර්ම රසය ලබා ගන්න. ඉතින් අනුව බලනකොට සර්වචන්නාංශයේ මේ සංඥා කියන ඉර දිගේ, පෙත දිගේ, මාර්ගයේ දිගේ පෘථග්ජන භාවයේ ඉඳලා ආර්ය ශ්‍රාවක භාවයේ දක්වා යනකොට ඉස්ලාම් පෙන්වන්නේ ඒ සංඥාව කියනක හඳුනන්නේ නැති එතන නාම ධර්ම පිළිබඳ හැඟීමක් නැති කාමයේම ගත කරන කාමයෙන් භරිත වෙච්ච කාමයේම යෙදී ගත කරන පෘථග්ජනයේ ස්වභාවය මේ පුතග්ජන ප්‍රථම වශයෙන්ම ditthදම වශයෙන් කාමය මේ වර්තමාන වශයෙන් ඉදurang පිනවීම පරමාර්ථ කරගෙන ජීවත් වෙනවා. ඒ කාමයේ තියෙන ගතියක් තමයි කාමයට කොයි දෙයක් ඔට්ටුයි. හොඳින් හෝ නරකින්, ධර්මයෙන් හෝ අධර්මයෙන්, රාත්‍රී හෝ දවල්. මොන විදිහින් හෝ කාමයේ ළඟා කරගන්න කටයුතු කරනකොට ඒක කිසියම් සදාචාරාත්මක වගකීමක් නැහැ. ඉතින් නමුත් ඒ ළමේ එක ළමේක මිනිස්සුගේ ජීවිතයක් ගත්තොත් ඒ දරුවා සෙල්ලම් වයස ගත කරද්දී දිගටම ඒ තමන්ගේ ආශාවල් ඉෂ්ට කර ගැනීම සඳහා සදාචාරාත්මක වගකීමකින් තොරව අපි කියන කොලුකම් කරමින් ඒව ඉෂ්ට කර ගන්න යනවා. නමුත් ඒ ගමන කෙලවර වෙනවා ලිංගික පරිණතයටපත් වීමත් එක්ක. ලිංගික පරිණතයටපත් වීමත් එක්ක ඊට වැඩිය වෙනස් වූ ලිංගික ආශාවල් ලිංගික කනතං කාමය පරිපූර්ණත්වයටපත් වුණාට පස්සේ තවමත් සදාචාරය හඳුනා දෙන්නේ නැති ඇත්තන් අපි සෙල්ලක්කාරයෝ කියලා කියනවා. ඒ සෙල්ලක්කාර ජීවිතය ගත කරලා කවදා හරි ඒ පුද්ගලයා විවාහ ජීවිතයකටපත් වුණා වගේ සමාජගත ආයතනයකට සම්බන්ධ වුණාට පස්සේ ඒ පුද්ගලයාට අර කාම ආශාවල් ඉෂ්ට කිරීම සම්බන්ධව නීති පද්ධතියක් ඉදිරිපත් වෙනවා. ඒවට කියනවා ආචාර ධර්ම කියලා, ඒ සිරිත් ත්‍රිත් කියලා, කලියුතු සානෝ කලියුතු කාරණා ඉතින් අන්න ඒතනදිත් ඒපත් වෙනකොට ඒ පුද්ගලයාට ලස්සන සුන්දර ළමා ජීවිතය එහෙම නැත්නම් කිසි කෙනෙකුට බැඳීමක් නැති සමාජ ජීවිතයක් හැප කරලයි අර පෞල් සංස්ථාවකට එහෙම නැත්නම් ඒ වගේ සදාචාර ජීවිතයකට ලං වෙන්නේ. එහෙම ලං වුණාට පස්සේ ඒ කෙනා ඒ සදාචාරාත්මක ජීවිතයේ ඉඳගෙන තමන්ගේ දරුවන්ට ඔහොම කරලා හරියන්නේ මෙහෙම කරන්න ඕන කියලා ඒ සදාචාරය පොවන්න උත්සාහ කරනවා. ඒක අසහර්ථක ප්‍රයත්නයක්. ඒ මොකද තමන් තමන්ගේ තරුණ කාලේ ළමා කාලේ බැලුවොත් ඒ සදාචාරාත්මකව වගවීමක් නැති නිසා අපිට ළමා කාලේ සුන්දරත්වයේ තිබුණේ. නමුත් පවුල් වුණාට පස්සේ ඒම කරන්න බෑ. අපි අපේ දරුවන්ට අපි මෙහිම හොඳයි මෙහිම නරකයි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි මේක යාවකාලිකයි මේක දීර්ඝ කාලනකයි මේක සම්පරායිකයි මේක ditth ධම්ම වශයෙන් කියලා දෙන්න උත්සාහ කරනකොට සෑහෙන වෙහෙසක් තියෙනවා. මේ වෙහෙස කාලේ අපි මේ වනස්පති යුගයේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වනස්පති යුගයේදී අර හැදෙන දරුවන්ට ආදර්ශයක් තියාගෙන තමනුත් කාමේ බුද්ධ විදින ගමන් ආදර්ශ ආදර්ශවත් ජීවිතය, සංස්කෘතිගත ජීවිතයක්, මහාත්ම ජීවිතයක් ගත කරන්න ගියාම සෑහෙන හතර සීලකට රවුම් කුණ්‍යක් ගැහුවා වගේ එකක් තමයි ඔය පෞල් ජීවිතේක තියෙන්නේ. ඉතින් එහෙම කරගෙන කරගෙන ගිහිල්ලත් ඒ පුද්ගලයාට ඒ පෞල්ලේ අත්‍යන්ත කටයුතුෙන් සමුගන්නකොට තේරෙනවා පෞල් ජීවිතේ සාර්ථක වුණත් ආධ්‍යාත්මික ජීවිතේ තාම ඇහිදැල් සහිතයි අසාර්ථකයි. එතකොට ඒ පුද්ගලයාට මේ සදාචාරය මුල් කරගෙන ගත කරන වනස්පති යුගයේ ඉඳලා සංന്യാසි යුගයට මේ Hindu ආගමේ කතා කරනවා සංന്യാසි යුගයට යනකොට යාට තේරෙනවා මේ දරුවන් හම්බ කරත් මුදල් හම්බ කරත් කීර්ති නාම හම්බ කරත් ඇතුලේ පුස්ස තේරෙනවා. එතකොට යාට සිද්ධ වෙනවා සදාචාරයේ හරහා හෝ සදාචාරයේ පාවදීලා හෝ ඇති හැටි දැකීමන සත්‍යයට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ සෙල්ලක්කාර යෝගිය ගත කරලා සදාචාරට යනකොටත් ඊටාම දුකසේ තමයි යන්නේ. කොස්කොලගොට්ටට පොල්කටු හැන්දට ඉතිං ආයුබෝවන් කියලා තමයි පෞල් ජීවිතයට යන්නේ. පෞල් ජීවිතයේ ඉඳලා ඉවරලා ඒ දරුදරුවන්ගේ කටයුතු කරලා ඉවරලා හෙම්බත් වෙලා මැටි කරත්තයක් ඇතුව ගොනෙක් වගේ අන්තිමට තේරෙනකොට මේවා එකකින්වත් Tamange කටයුතු සිද්ධ වෙලා නැහැ කියලා එයා ඒ සදාචාරයේ පැත්තක දාලා සත්‍යයට මුහුණ දෙනකොට ඇති ඇති දකින්න යනකොටත් විශාල කැපකිරීමක් කරන්න. ඒ කැපකිරීම කරාට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා මේ කාමය කියලා අපි ඉස්සරහින් තියාගෙන හිටපු දේ ලුණු වතුර බොන්නා වගේ වැඩක් මේක ඉවරයක් නෑ. නමුත් මේකට කොහේ ඉඳලාද මේ කාමයට එළවුම එන්නේ? එහෙම නැත්නම් ඒ තල්ලුවේ එන්නේ කියලා බැලුවොත් ඒක කවදාකවත් සන්තුෂ්ත සම්තරපණය කරන්න පුළුවන් සන්තුෂ්ත කරන්න පුළුවන් සම්පත්‍තික අවස්ථාවක නෙවෙයි. ඉතින් ඒකට හුඟක් පමයි. නමුත් ඒ කටයුතු කරන්න ගියොත් සත්‍යය දකින්න බෑ කියලා කියන්න බෑ. එයාට මේ අර ළමා යුගයේ කාමයේ දිහා බලපු හැටි වනස්පති යුගයේ කාමයේ දිහා බලපු හැටියට විරුද්ධ පැත්තකින් මේ කාමයේ දිහා බලන්න පුළුවන්. එතකොට තේරෙනවා තාම ළමයෙකුට ඒ තමන්ගේ තියෙන දැනුම sannivedana කරන්න බෑ. තමන් ඉන්නේ දැන් අවුරුදු 60 70 වයසේ. නමුත් ඒ ළමයි ඉන්නේ සීලාරකේ යුතෝ කාමයේ යෙදලා ඉන්න වෙලාව. එහෙම නැත්නම් වනස්පති යුගයේ ඉන්න තමන්ගේ දෙවෙනි પરම්පරාවේ ඉන්නේ දතු දුවදරුගේ කටයුතු බලමින් සදාචාරය බලන වෙලාව. නමුත් දැන් තමන්ට තේරෙනවා කොහොම කියන්නද ඔය ඔක්කොම කරලා 60 70 වෙනකොට ඒ කරපු දෙයින් ඇති වැඩක් නැහැ. තමන්ගේ ආධ්‍යාත්මික පැත්ත දන්න කෙනෙකුට නයි ඒක හිස්කතියක් පේනවා. ඉතින් ඒ නිසා කාමයේ පිළිබඳව දිහා බැලුවත් ජීවිතයක තියෙන අත්දැකීමත් එක්ක නැත්නම් වයසත් එක්ක එහෙම නැත්නම් තලතුණකමත් එක්ක බලනකොට ඒ පුදුමාකාර පෙරලියක් සිද්ධ වෙනවා. ජීවිතේ ප්‍රථම යාමේදී කාමේදී හබල්න හැටි, මධ්‍යම යුගයේදී කාමේදී හබල්න හැටි, අවසාන යුගයේදී කාමේදී හබල්න හැටි. ඉතින් මේක දිහා සර්වචන්නාංශයේ මෙටදී දෘෂ්ටි කෝණ දෙකක් එකතු කරනවා. යෝගාවචරයේ වශයෙන් ඔය කොයි අවස්ථාවකට කාමේදී හබල්න හැටි, රහතන් වහන්සේ නමක් විදිහට ඔය කාමේදී හබල්න හැටි වෙච්චාම අර කවුළු තුනකින් කවුළු තුනකින් දැකපු මේ චිත්‍රය කවුළු පහකින් මුණත් පහකින් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ කටයුත්ත ඉතින් සාමාන්‍ය කට්ටිය කියන එක හරි ගැඹුරුයි. අපේ ආධ්‍යාත්මයක් තියෙනවා මේකේ හරි ආගමක් තියෙනවා කියලා ඒක සලකන්නෙම නැති පිරිසකුත් තියෙනවා. නමුත් මේ අපි දැම්ම උනේ හම්බෙලා ඉන්නේ සලකන පිරිසකට. ඒ පිරිසකට පුළුවන් Taman දැනට ඉන්නේ ජීවිතේ ප්‍රථම යාමේ වුණත් මධ්‍යම යාමේ වුණත් අසලුයම් වයසේ වුණත් මේ ਸਰුවචනාංශ කියන්නේ බොරුවක් නෙමෙයිනේ. ਸਰුවචනාංශ පෙන්වන්නේ ਸਰුවචන මතයක්නේ. ඒ නිසා මේ කල්පනා කරලා බැලුවොත් මේ අවබෝධය ලබන්න ඔය යාමතුරුම ගත කරන්නම ඕනේද? එතෙන් ਸਰුවචනාංශ කියන ධර්මයේ පිළිබඳව හොඳට ඇදහිල්ලකින් කුසල ඡන්දයෙන් යුක්තව කෙරුවොත් ප්‍රථම යාමේදී පවා මේක තේරුම් ගන්න ඒ කාලේ තිටිය සංගීච්ඡ සාමණේර, පඬිච්ච සාමණේර, විශාකෝපාසක වගේ පුංචි වයසේදී තේරුම් ගත්තත් හිටියා. වැඩි හරියක් නම් හැබැයි තේරුම් ගන්න තියෙන්නේ මධ්‍යම යාමේදී. ඒ කියන්නේ ඉන්ද්‍රිය පරිපාකයත් එක්ක අවුරුදු 40 වෙනකොට තමයි මේක සාමාන්‍ය තේරුම් කරන වයස තියෙන. නමුත් එතකොට පෞල් බර හොඳටම කරගහගෙන ඉන්න වෙලාව. ඉතින් එහෙම කෙනෙකුට මේ පණවිඩේ යයිද කියන එක වෙනමම ප්‍රශ්නයක්. ඊට පස්සේ 60 70 වුණාට පස්සේ උඟ දෙනකොට පණවිඩේ යනවා. නමුත් එතකොට ඉන්ද්‍රාම් පරිහාන පැත්තරපත් වෙලා. ඒක නිසා මේ යන්ත්‍රය හැදිලා තියෙන්නේම සංසාර දුක හැදිලා තියෙන්නේම මේ ලෝකේ හැදිලා තියෙන්නේම මේ ਸਰවචන්නාංශික පණවිඩේ මේ කාම ලෝකයට යන්නේ නැති තාලෙට. නමුත් ਸਰවචන්නාංශෙත් ඒකටම ගැලපෙන විදියට මහා කරුණාවේ මහා ප්‍රඥාවේ කං ඇත්තෝ අසත්වාරු අසත්තු රූප දකිත්වා කියලා ඥාන ඇති ඇත්තෝ මේක ලබා ගනිත්වා කියලා උන්වහන්සේ වෙහෙස ගන්න නැතුව මේ බණ කියනවා. මේ ධර්මයේ ඉදිරිපත් කරනවා. ඉතින් ඇහිච්ච කෙනා ඒක තේරුම් ගන්න කටයුතු කරන්න යන කෙනා හරි ලෝක දෙකක් මැද හිර වෙනවා. මේ තරම් 99.999ක් ඉන්න මේ ලෝකයා මිච්ඡර ලස්සනට මේ කාමයේ ආධිනව සරුවචනසේ පෙන්නද්දී කාමයේ වෙනුවෙන්ම මුළු ජීවිතේම ගත කරනවා. ඒ ඡත්‍ය අතර ඡන්දක් තියෙනවා. ඒගොල්ලෝ වැඩි ඡන්දෙමුත් තියෙනවා. ඒගොල්ලන්ට අධික හරි බලතලක් තියෙනවා. දේශපාලන බලතලක් තියෙනවා. ආර්ථික බලතලක් තියෙනවා. සමාජික බලතලක් තියෙනවා. දැන් Taman මේ ඔක්කොමත් දැනගෙන තියෙද්දි මේ කාමයාගේ ආධිනව බලන්න හදනවා කියන එක ඉතින් ඒකට සරුවචන්සේ පාවිච්චි කරන වචන තමයි ගංගතිගේ ඉහළට පීනන ගතිය. ඉතින් ඒ කෙනාට තේරෙනවා මේ කාමයේ පැතිකඩ දෙකක් තියෙනවා. එකක් තමයි මේ වර්තමාන වශයෙන් ඉදුරම් පිනවීමේ සන්තරපණේ සන්තුප්තිය සම්පatti කරගතිය වර්තමාන වශයෙන් ලැබීම. නමුත් බුදුහාමුදුර පෙන්වන්න හදන චිත්තය හැටියට වර්තමාන වශයෙන් <clears throat> කාමයේ සන්තුප්තිය සන්තරපණයක් ලැබුණාට අතීතයේදී කුමක් වෙයිද? ඊගාවට මං යන තැනදී කුමක් වෙයිද? මගේ සහ අපේ අනෙක් අයට මේක කොහොමද ලබා දෙන්නේ කියලා විශාල වගකීමක්. විශාල බරක් ඒ පළවෙනි මට්ටමට ගිය කෙනාට ඒ කියන්නේ කාමයේ වර්තමාන වශයෙන් සන්තර්පණයේ දල වශයෙන් හා ලැබෙන කෙනාට අනිවාර්යයෙන්ම එනවා. ඒ නිසා මේ කාමයේ දෙපැත්තකින් අපිට මානසික ආතතියක් ඇති කරනවා සම්ප්‍රායික සහ ditth ධම්ම වේදිනිය වශයෙන්. ditthකම කියන්නේ මේ වර්තමාන මොහොතේදී. සම්ප්‍රාය කියලා කියන්නේ ඒක අනුන්ට ලබා දීම, හෙටත් ලබා ගැනීම, අතනත් ලබා ගැනීම කියලා මේක ඉතිරා පැතිරිය යනවා. අපි ඒක ඉගෙන ගත්තේ ඊයේ කාම තණ්හා භව තණ්හා කාම තණ්හා කියන්නේ වර්තමාන වශයෙන් ඉදුරම් පිනවීම. ඊට පස්සේ භව තණ්හාව කියලා කියන්නේ ඉතිරියා පැත්‍රා වඩනවා. මගේ ඔක්කොටමත් ඒක දෙන්න ඕනේ. හෙටත් මේක මට හම්බෙන්න. යණ යන්තන හම්බෙන්න ඕනේ කියලා මේ සැලසුම් තමයි ආර්ථික සැලසුම්, දේශපාලන සැලසුම්, සමාජික සැලසුම් කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන්සේ බලනකොට මේක මානසික රෝගියෙක්ගේ ලකුණක්. ඒ කියන්නේ මේ කාමයෙන් පිළිච්ච කාමයේ සංතරපණය කරන්න පුළුවන් කියන හැඟීමක ඉඳගෙන කරන සැලසුම්. නමුත් අද අපේ දරුවෝ අපි අධ්‍යාපනය කියලා දෙන්නේ ওই ටික තමයි. එහෙම නැත්නම් අපි උගත් කියලා සලකන්නේ ඔන්න ওই ටික ලොක් කරලා සලකන අයට තමයි. ඉතින් ඒ නිසා ඒ අනුව ගිහිල්ලා අනාගත සැලසුම් හදන ආර්ථික දේශපාලන සමාජික සැලසුම් හදනේවා නරකයි කියන්නේ නෙවෙයි මම මේ බණ කියන්නේ. සරුවච්ච දර්ශනයත් එක්ක බලනකොට මේක පැහැදිලිවම මේ කාමය කියන එක ළඟා විය හැකි සන්තරපණය කළ හැක්කක් මම දැනට කාමයේ යම් ප්‍රමාණයකට සාමාන්‍ය මට්ටමින් ඔළුව ඉස්සුවා වගේ මතරත් මේක කළ හැකි කියන හීන ලෝකයක යන ගමනක් මේකේ තියෙනවා. ඒක තේරුම් ගත්ත පමණින්ම ඒක නටික ක්‍රියාත්මක කරන්න බෑ මොකද අනිකුත් ලෝකේ කවුරක්වත් එහෙම පිළිගන්න ලෑස්ති නෑ. නමුත් සමහර විට පුංචි පිරිසක් ඉන්නවා මේ තියෙද්දිත් මේ ආර්ය පරිශ්‍රණය කරන්න කැමතියි. තමගේ මතු ආර්ථික නැත්තම් මතු කාම බලාපොරොත්තුත් පැත්තක තියලා වර්තමාන වශයෙන් කුමරු කුමරියන් වශයෙන් සැප විඳීම පැත්තක තියලා ආරණ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා ශූන්‍යාකාර ගත වෙලා මේ කාමයේ ආධිනව බලන්න එළවෙලව පහර දෙන හැටි බලන්න පෙළමෙන පිරිස් ਸਰවඥාන්සේ පහළ වෙන්නේ ඉස්සරත් හිටියා පහළ වුණාට පස්සේ ਸਰවඥාන්සේගේ ජීවමාන කාලේ හිටිය ආදත් තියෙනවා අනේ ඒ පිරිස කාමයෙන් తాවකාලිකව ස්ථිර වශයෙන් වස්තු කාමයෙන් වෙන්වීමට ගන්න විනිශ්චයට අප කියනවා කායික විවේකයේ පිටස ගන්නව ප්‍රයත්නයක් කියලා. ඒක ලොකු දා වූ වේවා මහත් වූ ඥාති පිටස අතහැරලා කුඩා වූ වේවා මහත් වූ වේවා භෝග පිටස පරිවර්තය අතහැරලා පැත්තකට පැත්තකට වෙන්නේ මේ කාමයාගේ තියෙන ආදීනම එක්ක දැනගෙන එක්ක අහලා එක්ක කල්පනා කරලා. අන්න එම ගිය කිනාට පමණයි මේ කාමයේ සම්බන්ධ නාම ධර්ම කොටස සංඥාකන කොටසට මුණ දෙන්න සිද්ධ වෙන්නේ. කාමයේ යෙදී ගත කරන කිසිම වෙලාවක කිසිම කෙනෙකුට කාම සංඥාව පිළිබඳව නැත්නම් කාමයේ තියෙන හැවණැල්ල නාම ස්වභාවය ගැන හැඟීමක් එන්නේ නැහැ. මොකද කාමයේ ඒ තරම මනමෝහණීයයි. ඒ වගේම මේ මෝහන ධර්මයක්. එනිසා යාට ඉන්නේ නෝ කාමෙන් අයින් වෙන්න ගිය ගමන ඒ ප්‍රයත්නයේ සාර්ථක වීමත් එක්කම අභාගනයිල පහර දෙන පහරක් තමයි මේ කාම සංඥාව. ඒක අපි මේ දේශනා මාලාවට වර්ගීකරණය කරේ නීවර ධර්ම වශයෙන්. කවුරු හරි මේ වගේ විවේක වෙලා තැනකට ඇවිල්ලා වාඩි වෙලා මම දැන් යන්තම් ඔන්න ඥානේ නැංගෙන් අයින් වුණා. මම දැන් යන්තම් ඔන්න වට පිටි දේපල වලින් භෝග සම්පත්තියෙන් අයින් වුණයි කියලා ඉඳගෙන අනේ මේ ඉඳගත් එකේ මට කායික විවේකයේ හරහා අනේ හිත සනසේවා හිත විවේක වේවා කියලා කිව්වට කවදාකවත් 100%ක්ම වෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන්නේ මොකද? කාමයේ හේවණල්ල නැත්නම් වස්තුකාමයේ හේවණල්ල ක්ලේශකාම වශයෙන් කාමච්ඡන්දේ වශයෙන් මතුවේ. ඉතින් කාමච්ඡන්දේ කොච්චර ඒ විවේක වෙන්න හදන හිතට මතුවෙනවද කියලා කියනවා නම් ඒක හරියට මෝදයිනට ගියාම මෝදු වෙරළට රැළ පහර දෙන්නා වගේ එකක් පස්සේ එකක් රැළ පහර දෙනවා. මතු පිට තුනි වතුරේ නම් එක රැලක් බිඳිලා යටට යනවා ඊගාව රැල එනවා ඔය රැල ගණන් කරන්න පුළුවන් නමුත් ගැඹුරු වතුරේ බැලුවොත් නිතරම <clears throat> බිඳෙන්නේ නැති රැලක් නිතරම උඩ පල්ලෙයාමෙන් තියෙනවා ඒ නිසා අවමේ භෞතික ලෝකේ එහෙම නැත්නම් අපි කියන <clears throat> කාය විවිකේ ලබාගත්ත කෙනා ඇත් දෙක වහගත්තට පස්සේ කරා පැමිණෙන මේ නීවරණ ධර්ම පළවෙනි එක විතරයි අපි මෙතන සාකච්ඡා කරන්නේ ඉස්සෙල්ලා කතා කරුවේ කාමෙන් ගැන නිසා කාමච්ඡන්දය ගත්තොත් ඒ කෙනාට ඉසුඟුලන්න වෙලාවක් නොලබා නොතබා කාමේ නිතරම කාමච්ඡන්දේ වශයෙන් මෙතන කාමච්ඡන්දේ කියලා කියන එක අපි පුංචි කරගනිමු විවිධ අරමුණු කරා හිත දුවන ගතිය. ආරම්මන රසය. අරමුණු මාරු කිරීම. චපල ගතිය. ඒකට කියනවා කාමච්ඡන්දේ ඒ නිසා අපි ඒ කාම ඡන්දය පාලනයක් කරගන්නේ ඕන නිසා බුද්ධජානනාංශිකේ සාර සංඛ්‍ය කල්පලක්ෂික ප්‍රයත්නික ප්‍රතිඵලයක් විදිහට හරවචාන්සේ පෙන්ලා දෙනවා. ඒ කෙනෙක් එකතෙන් වුණාට පස්සේ, කය එකතෙන් කරගත්තට පස්සේ ඇහැ කියන ආයතනේ මේ මොහොතටල ගහන්න පටන් ගන්නවා. දැකීම කියන කටයුත්ත හරහා. කණෙන් නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් කියන මේ ස්ථාන හයේම ආයතන හයේම ඒ කාම ඕඝ කාම යෝග ඒ වගේම කාම ආශාවල්, කාම තණ්හා, කාම ඡන්ද පුදුම විදිහට වැగిරෙන්න පටන් ගන්නවා. අභාවිත මනසකට එහෙම නැත්නම් භාවනා නොකළාද ඉඳුරෙකුට ඉදරන් සහිත කෙනෙකුට මේ හයේම වෙන කටයුතු කවදාකවත් මොනම විදියකින්වත් දැක දැන ගන්න අමාරුයි. එක රටකට හමුදාවල් හයකින් පහර දෙන්නවා. ඉතින් ඒ නිසා ਸਰවචනංශ යෝජනා කරනවා අපි తాවකාලිකව මේ කාමය වෙනුවට පහර දෙන කාම සංඥාවත් එක්ක වැඩ කිරීමට සප්පාය කාරණාවක් විදිහට ඇස් දෙක වහලා එහෙන් වෙන ගණදිනු පොඩ්ඩක් අපි తాවකාලිකව නැතර කරන මේ විචල්්‍ය සාධකේ තහවුරු කරමු. ඉෂ්ට කරමු හිර කරමු. ඉතින් ශබ්ද නැති තැනකට ගිහිල්ලා කණේ ගනුදෙනු වීම ඉෂ්ට කරමු. ඒ විචල්්‍ය සාධකේ තහිර කරමු. නාසයෙන් ගත සුවඳ වඳින්නේ නැති වාතාවරණයකට යන් කටෙන් කතා කරන්නත් එපා රස බලන්න යන්නත් එපා. එතන රස තමයි ප්‍රධාන දේ. නැතර කළා කයෙන් හිතල මොකුත් කරන්න එපා. කය යම්මාකාරයක තැම්පත් කරන්නේ හිතල මොනවාක්වත් කරන්න නැති නිසා සචේතනික සසංකාරිකව කරන දේවල් නතර වෙන්නයි. ඒකල දැන් බලපුවාම ඔන්න මනසි නැත්නම් හිත කියන ආයතනයට වදින කාම සංඥා කාම ඡන්ද එන්න පටන් ගන්නවා. ඒක වුණත් මේ හිත දිහා බලනකොට භාවනා මානසිකාරය යොදනකොට විතක් යොදනකොට මේ හිත මොන්න තරම් අවිචාරවත්ව මොන තරම් ඉක්මීමකින් තොරව සීලේකින් තොරව නැති කාම වස්තු මත කාම සංඥාවෙන් කොච්චර චපල වෙනවද කියලා බැලුවොත් සෙල වෙනවද කියලා බැලුවොත් එකම මොහොතක්වත් උඩටපත් වෙන්නේ නැති පිටියක් මැදපත් කරපු පහන් දැල්ලක් වගේ යේ වැනි වැනි වැනි තියෙන හරස් වලකට ගැලපිලා. ඉතින් මේක දිහා බලනකොට කිසිම දවසක කිසිම යෝගාවචරයට ආත්ම විශ්වාසයක් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්න බැරි තරම් මේක ආත්ම නිෂේධනය කරන සුළුයි. මගේ හිත මේ තරම පාහරද මගේ හිත මේ තරම්ම චපලද මගේ හිත මේ තරම්ම සැලෙන ලෙලෙන ගතියකද තියෙන්නේ කියලා යාට තරම් නොවන විදියට ඒ කාම ඡන්දේ වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී යෝගාවචරයට මේ දැන් මේ කාමය නෙවෙයි පහර දෙන්නේ මේ පහර දෙන්නේ කාම ඡන්දය මේ කාම ඡන්දය කියලා කියන්නේ කාම සංඥාවක් එනිසා කාම හේවණල්ල මේ කාමය නම් උදැල්ලකින් කන් හැන්දකින් බුල්ඩෝසරකින් තල්ලු කරන්න පුළුවන් වුණාට කාම සංඥාව මොන තාලෙන්වත් තල්ලු කරන්න බෑ. ඒක නිසා දැන් මේ පරිේශනයක් වශයෙන් ඉදගෙන කරනකොට මේක මෙහිම පෙන්ුණාට නිකමට හිතන්නේ යමක් කමක් කරගන්න බැරුව ලෙඩ ඇඳක වැටිලා ඉන්න වෙලාවක මේ කාමය අපිට අනුකම්පා කරાવી. අපි වයසට ගිහිල්ලා වම දිහා බලන වම කකුල තියෙන දකුණු තිය වෙන වෙලාව එනකොට මේ කාමයෙන් අපිට මේ කාම සංඥාන් අනුකම්පාවක් ලැබෙයි. මරණ මොහොතදී අපිට ලැබෙයිද කිව්වොත් ඒ කාමය ඊ타මත්න කිසිම දයානුකම්පා විරහිතව බැට දෙන ස්වરૂපය ගැන සංස්කෘතික ශ්ලෝකකාරය කියන්නේ ව්‍යාග්‍රීවති තති පරිතරජයන්ති ව්‍යාකර දේනුවක් දැන්තෝ කනව මරනවා කියලා ගොරෝ ගොරෝ පැත්තකටලා ඉන්නා වගේ තමයි මේ කාම සංඥාවේ ඉන්නේ ස්පාසුවක් ලැබිච්ච ගමන් ඇවිල්ලා පාරද මේ නිසයි අපි මේ කාම සංඥාව ඇවිල්ලා පහර දෙන බව අපි පරිශන නොකර දන්න නිසායි අපි නිතරම කාමයේ ඇසුරු කරලා කාමයේ හරහා සංඥාවට ඉඩ යන්න දෙන්නේ නැතුව නිතරම රූප බලමින් සද්ධාමෙන් ගඳ බලමින් රස බලමින් බාහිරයට හිත දමමින් කාමයටම පහින්දිමින් කාමයට දාස වෙමින් කාමයට බද්දලකම් කරමින් කටයුතු කරන්නේ ඒව නැති වෙච්ච ගමන් කාමයේ වෙනුවට කාම සංඥාව අපිට පහර දෙන ක්‍රමය කිසිසේත්ම විශ්වාසයක් ඇති කරන පෞරුෂත්වයක් ඇති කරන එකක් නෙවෙයි. ඒ නිසා ලෝකයේද පිළිලා තිනවා විවිධාකාර රූපවලින්, ශබ්දවලින්, ගන්ධවලින්, රසවලින් පහසෙයි අපේ නිවසක් ගත්තාම අපි පුරවගෙන තියාිනවා බැරි වෙලාවක් අතීත ඇතුළට ගිහිල්ලා. නේවා නැති වෙච්ච වෙලාවක ඇතිවෙනා වූ මේ කාමයේ බැටදීමට, කාම සංඥාවේ බැටදීමට, ඒ හරහා ආත්ම නිෂේධනේ සිට නොවීමට අපි ලස්සන රූපෙන් රූපෙට හැඩතල වෙනස් කරමින් වර්ණ වෙනස් කරමින් රූප බල බලයි. විවිධ ශබ්ද වලට මාරු කරනවා. විවිධ ගන්ධ જાති අපි ගොඩාක් කිට්ටු කර ගන්නවා Taman වටේ. විවිධ රස જાති උදේට එකක් දවල්ට එකක් රැයට එකක් ගිලම්පසට එකක් පාටියට එකක් හැන්දාවට කැමරට එකක් කියලා විවිධ රස කනවා ඇඳ කුටු කොට්ට මෙට්ට යාන වාහන දවසින් දවස පැයෙන් පැයට අලුත් අලුත් මෝස්තර ගෙනමින් මේ කයට පහසුකම් සලසනවා. හිතටත් විවිධාකාර වල්බූත අදාසුනි වර්තමාන කාමයේ අනාගත කාමයේ සතප්පවලා තියානින් එක තමයි ලෝකයා කරන්නේ. ඒවන යෝගාවචරය ඒ ඔක්කොම ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් සීල ශික්ෂාමේ පැත්තකට දාලා සමාධි ශික්ෂාවක් වශයෙන් මෙවට ඇහෙන් එනවා කනෙන් එනවා නාසයෙන් එනවා දිවෙන් එනවා නතර කරලා මේ කය දිහාවට හිත යොමු කරලා කයින් සචේතන ක්‍රියා නතර කරලා සංස්කාරික ක්‍රියා නතර කරලා මේකට යොමු කරලා බලහන් ඉන්නකොට පේන පටන් අර ගන්නවා මේ කාම සංඥාවන්ගේ නොනිමි පහර දීම. ඉසුබුලන්ව චිත්තක්ෂණ නොදී පහර දීම. ඒ නිසා ඒ තැනට ගිය යෝගාවචරයට මූලික දැනුම නැත්තම් එහෙම නැත්තම් කිව්වොත් ලෑස්ති වෙලා ගියේ නැත්තම් පරදින සටනක් තමයි තියෙන්නේ. ඒකයි මම ඊයේත් මතක් කරේ භාවනා මධ්‍යස්ථානට යන 90කට වැඩි පිරිසක් අතහැරලා දාලා යනවා. යාකට හිතනවා කවදා හරි මගේ හිතට මේ වගේ සංඥා නොවන වෙලාවක් එයි. අන්න එදාට මම භාවනා කරනවා. එහෙම නැත්නම් අද දන් දීලා නැත්නම් සිල්ලකල මතුබුදුන මෛත්‍රී පුත්‍රජානන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ඒක මණ්ඩපේ සීසත්තස්මය ඇසීමෙන් සීල දිනාට එක සැරණිවන් සපත ලැබීවා කියන සාදු කියලා බලාපොරොත්තු වෙන වැඩි වෙයි කියලා. මේකට තමයි අපි මෙතෙක්කල් සාදු කියක හිටියේ. නමුත් මේ කාම සංඥාව හොඳට මතක තියාගන්න ගෞතම බුද්ධ ශාසනයේ මෛත්‍රී බුද්ධ ශාසනයේ වෙනස සංඥාවට නැහැ. මේ ඉන්දියාව මේ ලංකාව මේ ගම්පහ මේ මධ්‍යම දේශය කියන එක සංඥාවට මායිමක් නැහැ. කාලේ හෝ දේශය කියන එක මේ සංඥා කියන නාම ධර්මයට මායින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි කරන්නේ ප්‍රමාදයට වැටිලා මේක දැම්බැන්න හෙට කරන්නම් කියලා අද කාමයට දොරන්නේ. යෝගාවචරය කියලා කියන්නේ දැන දැනත් මේ කාම සංඥාව කරුණාවන් අකරුණාවන්තව දයානු විරහිතව පහර දෙන බව දැනගෙන මේ කාම සංඥාව කොටුකරනද එයාගේ අලගිය මුලගේ විස්තර දකින්ද එයාගේ අංග ප්‍රත්‍යංග දකින්ද ඒක පිළිබඳ කරන ගවේෂණය. ඒකට ආර්ය පරිශ්‍රණය කියලා කියනවා. ඒ ආර්ය පරිශ්‍රණය කිරීම සඳහා ඒ යෝගාවචරය ආපුව කියන විදිහට ඇත් එක වහගෙන සද්ද නැත්නම් ගිහිලා ගන්ධ රස පහසින් කරදරයක් නැති විදිහට පටල වාඩි වෙලා විදියා බලහන හිටියොත් ඒ යෝගාවචරය තමන්ගේ හිතට හිතවිලි ආවයි කියලා සද්දයක් ඇවිල්ලා හිත තරහ ගියයි කියලා කයෙක් වේදනාවක් ආවයි කියලා ආනපන තියාගන්න බැරි නිසා කවදාවත් චෝදනා කරන්න එයා දන්නවා මේ අභාවිත මනසක අසංවිධිත මනසක එහෙම නැත්නම් හික්මීමක් නැති මනසකින් අපිට වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. කෙලින්ම කැලින් අල්ලගෙන ආපු මීහරකා විය ගහේ බඳින්න බෑ. කරත් එක බඳින්න බෑ. එයා ගොඩාක් කීකරු කරන්න ඕනේ. හැබැයි gedara හදපු මීහරකට වැඩිය කැලෙන් ගినాම මීහරකට ගාය තියෙනවා. ඒ ගාය නිසාම කීකරු කරන්නේ නැතුව ගත්තොත් වැඩ ගන්න මනුස්සයට අනතුරුයි කරත්තට අනතුරුයි. නමුත් මේකේ හික්මව ගත්තොත් කාලයක් වැඩ ගන්න පුළුවන්. ඒ නිසා මේ කාමයේ තියෙන දරුණුකම අව탁සීරු නොකර ඒක ප්‍රමාණ කරන ගන්න උත්සාහයක් තමයි අපි මේ පරියංග භාවනා වශයෙන් හඳුන්වා දීලා තියෙන්නේ. ඒකේ ක්‍රම දෙකක් තියෙනවා. සමත වශයෙන් මේ කාමයේ සමතේකටපත් කිරීම කියලා කාමයේ තියෙන අසංවිධිත ගතිය වෙනුවට සංවිධිත ගතියකටපත් කරලා කැලේ කුළු මිහරකා කරත්‍ය බඳින මිහරක බවටපත් කිරීම සමතේටපත් කිරීමක් කියලා කියන්න පුළුවන්. විපස්සනා වෙදී කරන්නේ කාමයේ ඇති හැටිය දකින්න එකයි. ඒක මෙහෙම විය යුතුයි කියලා ප්‍රාර්ථනාවක්වත් විපස්සනාවේ නැහැ. කිසිම අදිෂ්ඨානයක් නැහැ. කාමයට ඔහේ පිටිය දීලා නිසින්ද නටන්නදරලා කිසිසේත්ම ඒකේ ලැජ්ජාවටපත් වෙන්නේ නැතුව ආඩම්බරයටපත් වෙන්නේ නැතුව මේ කාමයේ නටන හැටි. දිහා බලාගෙන ඉඳලා විපස්සනාව කියනවා. ඉතින් මේ ක්‍රම දෙකම මේ බුද්ධ ශාසනය බලංගු ක්‍රම දෙකක් සර්වචනසේ 15 වෙනි ඉසල දුන්න සමත ක්‍රමේ විතරයි. ඒක සඳහා ඒ මේ අසංවිධිත කාමයේ සංවිධිත කිරීම සඳහා සප්පාය කරනු ගොඩාක් ඉල්ලනවා. අනේ සප්පාය කරනු දීලා ඒ සප්පාය කරනු යටතේදී తాවකාලිකව ඒ කාම මේ කාමය හිරිවට ගන්න එක සීවෘර්ජා කරගන්න එක තමයි සමති කියන්නේ. ඒක හරියට කියනවා නම් කැලේ ලස්සන කොටියක් හරි දාලසයිද ඇතෙක් හරි ඉන්නවා ඒ වනජීවී පිළිබඳ ආදරයක් ඇති කෙනෙක් දකින්න ඒ සතා ලෙඩ වෙලා ඉන්නේ. කකුල උලක් අයින්ලා තියෙන නිසා එයාට යන්න එන්න කරන්නේ නැහැ. කකුල ඉදිමිලා. ඒ නිසා කණ්ඩ බොන්න විදියක් නැහැ. ඒ නිසා මේ තුවාලේ සමනය කරන්න ඕන. නමුත් සමනය කරන්න බෑ මේ වල් සතාට. ඉතින් ඒක උඩ කරන දින ඇතෙල්ලා වෙඩි තිනවා. පිස්තෝල එක දාලා මේ නිර්වින්දන යහපට පස්සේ මේ සතා වැටෙනවා. වැටුණාට පස්සේ ඒක පැය ගාණක් ඇතුළත ඒ සතාගේ අර වල් ගති නැති වුණාට පස්සේ කකුල කපලා තුවාල කරලා නිර්වින්දනය නැති වුණාට පස්සේ යට යන්නයි. ඒ වගේ සමතේදී අපි කරන්නේ නිර්වින්දනයකට ලක් කරලා හිත එක අරමුණක මත් කරනවා. මත් කරලා අපි తాවකාලිකව තේරුම් ගන්නවා පැයක් දෙකක් වගේ කමෙට නටන්න දෙන්නේ නැතුව කර චංචල කම්පන ගති නැති කරලා ඒක සමනයටපත් කිරීමක්, දපඩ දමා ගැනීමක්, ආණ්ඩුමට්ට කිරීමක්, මේචල් කිරීමක් කරනවා. විපස්සනාවේදී මේ උපකාරය ඇතුව හෝ නැතුව කාමයට සම්පූර්ණ නටන්න ඇරලා දැනගෙන මෙයා මෙහෙම කීකරු කරන්න බැරි කෙනෙක් මේක බොහොම සංසාරයක් දිගේ කරගෙන ආපේවක් අපි නොදැන මෙතෙක් කල් පොර දැම්මා එයාට කන බොන දුන්නා ආහාර දුන්නා දැන් ආහාර දීම හිතාමතා කරන්නේ නමුත් කර්මානුරූපව සිද්ධ වෙනවා ආශාවනුසී මාර්ගයෙන් සිද්ධ වෙනවා මේක දිහා බලාන ඉන්නවා. අන්නේ බලාන ඉන්න ස්වභාවයෙන් මේ කාම සංඥාව හඳුනා ගන්නවා කියන එක ආධ්‍යාත්මික ජීවිතයේ අර පැත්තෙන් මේ පැත්තට පයින් තැන. මේ මොකද එහෙම කියන්නේ කාමයේ ඊදී ගත කරනකොට කවදාකවත් කාම සංඥා පිළිබඳ හැඟීමක්වත් මොකද ඒගොල්ලෝ කරන්නේම කාමයට පොහොර දමමින් කාමයට ආහාර දෙමින් ගත කරන්නේ ඒක නිසා මේ කාමයට සලකන්නේ Tamange දරුවෙකුට වගේ නමුත් කාමය කියන්නේ හොරේ නිකමට හිතන්න හොරෙකුට Tamange දරුවා වගේ සලකලා උපස්ථාන කරන්න යන කෙනෙකුට මොන වගේ දෙයකින් කෙලවර වෙන්න වෙයිද කියලා යෝගාවචරය කියලා කියන්නේ අඩු ගානේ දන්නවා මේ කාමය කියලා කියන්නේ හොරෙක් බව මෙතෙක් කල් අපි ආට කන්න බොන්න දුන්නා, ඉදුම් හිටුම් දුන්නා නෑවුවා. පුතෙක් වගේ සැලකුවා දැන් තේරෙනවා මෙයා හොරෙක් කියලා. දැන් අද කාලේ උපමාවට ගත්තොත් තමන්ගේම දරුවෙක් කුඩු ගහන්න පටන් ගත්තාට පස්සේ ඒ අම්මට වෙන ප්‍රශ්නයක් තියෙනවා. තාත්තා නම් ඔක දවස් දෙකකින් අල්ලනවා. නමුත් අම්මා පුළුවන් තරම් අර දරුවා අරසා කරනවා. අරස කළා අන්තිමට අම්මගේ තැල්ලත් උස්සපු දවසේ, මාළෙත් උස්සපු දවසේ ඔක්කොම දවසේ තමයි අම්මට අමාරුවෙන් තේරුම් ගන්න වෙන්නේ මේ දරුවෙක් වගේ සැලකුවාට මේක හොරෙක් කියලා. හැබැයි කුඩු ගහන මිනිස්සයා අම්මා පුළුවන් තරම් පිනවනවා. අම්මට පුළුවන් තරම් පෙන්වන්න හදනවා. නෑ නෑ කවදාකවත් මම මේ එළිය තිබ්බට බඩුවක් වගක් කරන්නේ අම්මට තේරෙන්නේ නැත. මම අම්මගේ පුතාණේ කියලා. නමුත් අන්තිමට නිින්ද යනකම් ඉඳලා විතර තියෙන බඩු උස්සනවා. ආනේ වගේ සෙල්ලමක් දැන් ඔය කුඩු ගහන දරුවෝ ඉන්න දෙමාපියෝ විඳින විඳිය පිළ වගේ තමයි. කාමයේ පිළිබඳව දරුවෙකුට ඔගේ සලකමු කෙනා කාමයේම මේ දරු ස්වරූපෙම පෙන්වෙමි මේ කරන හොරකම දැකපු දවසේ එයාට මේ දරුවාණ චමරන්නත් බෑ. මේ යන හොරකමට යන්න දෙන්නත් බෑ. ඒ නිසා තවදුරටත් ඒ කුඩු ගහන එකට උදව් ආධාර කරන්නේ නැතුව ඒ මවක් දර්ශනයන්සින් මවුනෝනින් කටයුතු කරනසේ ਸਰවචනසේ මේ කාමය කොටු කරන හැටි එහෙම නැත්නම් මේ කාමය දපණි දමා ගන්න හැටි සමත විපස්සනා භාවනා ක්‍රම දෙකෙන් පෙන්වනවා. ඒ නිසා ඒකට දෙන උපදේශවල කියන්නේ විවේක තැනකට යන්න, ඇත්තික වහගන්න, නාසයෙන් දිවෙන් එන සංඥා නොයනා තාලයකට පුළුවන් නම් අඩු කරන්න නැත්නම් ආවට ගණන් ගන්න එපා. ඒකල කය තැම්පත් කරන්න චේතනා සහිත ක්‍රියා නතර වෙන විදිය. නතර කරලා දැන් හිතට කියන්න මේ ඇතුළ බලන්න කියලා පිට යන්න හදන්න එපයි කියලා. හැබැයි සංඥාවට ඇතුළ පිට කියලා දෙකක් නැහැ. සංඥාවට ඒ රටවල් වලට යන්න වීසා ගන්න ඕන කමක් නැහැ. එයාට වීසා නැතුව යන්න පුළුවන්. මෙන් එළියට යන්න පුළුවන් එන්නත් පුළුවන්. මේ නිසා භාවනා කරන යෝගාවචරයට සිද්ධ වෙනවා ප්‍රකෘති අරමුණක් කරගන්න. ඒ අරමුණේ වර්තමාන තමයි ජීවත් වෙනවාද කියලා දැක ගන්න පුළුවන්, පිරිමැද බලන්න පුළුවන්, උරගාලා බලන්න පුළුවන් අරමුණක් ගන්න ඒ අරමුණ ආධ්‍යාත්මිකක් වෙන්න ඒ ආධ්‍යාත්මික අරමුණක් එනකන් ඉන්නවා මිසක කවදාකවත් යෝගාවචරය ඒක පණවන්න හෝ පවරන්න හෝ යන්නේ නැහැ. ඒ නිසා කය දිහා බලාගෙන ඇතුළේ. ඒ කියන්නේ හිතට දෙන එකම කාරණාව තමයි ඇස් දෙක වහලා රූප පේන්න නැහැ. කියන්නේ දර්ශන කාමයට ඉඳ තියන්නේ නැහැ. හැබැයි හිතට පුළුවන් රූප හදාන බලන්න. ශවණ කාමයට ඉඳ තියන්නේත් නැහැ. හැබැයි නමුත් හිතට පුළුවන් ශබ්ද මනසින් හදාන අහන්න. නාසයට දිවට කයට හිත යන්න දෙන්නේ නැහැ. නමුත් හොඳටම සංඥාව ගැන දන්න එක දැනගන්න ඕන හිතට ඕන රූප හදන්න බලන්න පුළුවන් ඕන සද්ධාහන හදන්න පුළුවන් ඕන එකක් වෙන්න පුළුවන් නමුත් මෙන්න මේ විදිහේ හිතෙන් රූප බලන හිතෙන් සද්ධාහන හිතෙන් ගඳ බලන හිතෙන් රස බලන හිතෙන් පහස ලබන දේ අතර මැද ප්‍රකෘති පිළිසිඳ බැලිය හැකි උරගා බැලිය හැකි අරමුණක් මනෝ විකාරයක් නොවන අරමුණක් තෝරා ගැනීම බුදුහාමුදුරණ කරන්න බෑ ගුරු හාමුදුරණ කරන්නත් බෑ ඒ නිසා බුදුචාන් වහන්සේ මතක් කරනවා ඔබ කය දිහා මෙහෙම බලාගෙන හිටපන්. බලාගෙන ඉඳලා මනෝ විකාරයක් නොවෙන පිළිසිතිය හැකි මේකේ නිතර පවතින අරමුණක් අල්ලගනින් ඇතුළට හිත ගියා කියලා දැනගන්න. ඒ මොකද එහෙම නැත්නම් හිත නිතරම පිටපනිනවා. සංඥා වහරා ඇතුළ පිට වෙනසකුත් නැහැ. මේ නිසා පිළිසිත දැකිය හැකි උරගා බැලිය හැකි අරමුණක් එනකම් ඇස් දෙක වහගෙන විවේකීව ඉන්න කියලා කියනවා. ඒ අරමුණ ඇවිල්ලා එයාම ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මම සත්‍ය වූ, තත්‍ය වූ, පිරිසිදු බැලිය හැකි වූ ඇති හැටි දැක් ගන්න පුළුවන් අරමුණක් කියනකම් ඒ අරමුණම ඇවිල්ලා තමන් යෝජනා ඉදිරි කරගන්නකම් ඉන්න ඕනේ යෝගාවචරයට මේ සංඥාවේ තියෙන මේ ෂටකපට ගතිය මග හරව ගන්න. ඉතින් මේ සම්බන්ධව බලනකොට සරුවචන් වහන්සේ මේ සංඥාව හඳුනා ගැනීමේ ප්‍රයත්නයේදී සම්මති වශයෙන් විශේෂම ලංකාව වගේ රටක් කියනවා මේ ආස්වාස ප්‍රස්වාසය කියන එක අසේචන කෝච කියන වචන සර්වචන්සේ පාවිච්චි කරන හොයාගෙන යන්න ඕනක මොකුත් නැහැ ජීවිතයත් එක්ක බැඳිච්ච ඉබේ හම්බෙන අරමුණක් ඒක නිසා තමන් වාඩි වෙලා හිත පිට යන්නේ නැති බවට මම දැන් මෙතන නැත්නම් මම වෙමි එහෙම නැත්නම් ඉඳිමි නැත්තම් ඉඳගෙන ඉන්නවා මොනෝ හරි එකකින් දාලා ඇතුළට දාගත්තට පස්සේ ඒ යෝගාවචරය ඒ தත්ත්වයේ හිත පවතින තාක්කල් ඇතුළත අත්‍රාව අන්තරාවලෝකණයකට හිත වැටෙන තාක්කල් ඒ යෝගාවචරය දන්නවා දැන් මේ තියෙන්නේ සංඥාවක නෙවෙයි පිරිසිඳ බැලිය හැකි අරමුණක කියලා මේ කයි සමහරුണ്ട് මේක පවා මේ গুপ্ত ධර්ම වෙනවා මේක පවා බය උපදවන සුළු මට්ටමක නේ ඇත්තක වහන කය ඇතුළට හිත දාපු ගමන් පුදුමාකාර බයක් පුදුමාකාර අනාරක්ෂාවක් ඇත්තක අරගෙන වහගෙන ඉන්න බෑ මරයිද කියලා හිතනවා මැරෙයිද කියලා හිතනවා හිත හිතානින්ද මරන්න ඉන්න මිනිමරුවේ කරුල කාමරයට දැම්මා වගේ බය වෙනවා. ඒක මොකද කවදාහක් කල්පයකට මේ හිත ඇතුළට ගිහිල්ලා නැහැ. හිත තියෙන්නෙම බාහිරේ. හිත තියෙන්නෙම කාමේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන තැනට හිත ගන්න පුළුවන් වුණත් ඒක ලොකු පෙරකල භාවනා ආභ්‍යාසයක උපනිෂේ සම්පත්තික ප්‍රතිඵලයක් මම මෙතන ඉන්නවා කියන එක දැනෙන එක. මේක මානසික අසහන තියෙන හීනමාන සහිත අදිමාන සහිත සීලය පිළිබඳ අඩුපාඩුකම් තියෙන සද්ධාව නැති අයට බරපතල දඬුවම්. ඒක මිනිමරු කාමරයකට දාලා දොර වහන. අඳුරු කාමරයකට දාලා ඒකට කරන්න දෙයක් නැහැ. ඇතුළට හිත යනවා ඔය මැරෙන්නේ මැරන්න ඉසලා මැරෙනවා. ඇදගෙනලු යන්න වෙන්නේ අන්තිම මරණයට යනකොට වැලිගෝණියක් වගේ. ඔය උච්චර නවරියන් කියනවා පච්ච කොටාගෙන තියනවා මිනි මෙච්චර මරලා තිබ්බත් දඬුවම දවස් හතකින් කරනවා. ඔබ මේ දවස් හත ඇතුළත කරුළු කාමරට දානවා කිව්වට පස්සේ ඕගේ මරන්න දෙයක් ඉතුරු වෙන්නේ ඒ ධර්මතම ඒ Tamange අර ඇතුළේ තියෙන කෙලෙස් යව මරනවා. ඔක් යෝගාවචරයකට කාලවල කාමරයක දාලා දවස් හතක් ඉන්න හම්බ වෙනවා හරි ජොලි. හොඳට භාවනා කර ගන්න පුළුවන්. මේ දෙක අතර විශාල වෙනසක් තියෙනවා. මොකද යෝගාවචරය ඉන්නේ සීලවන්ත වෙලා. යෝගාවචරය ඉන්නේ විවේකයක් හොයාගෙන ශූන්‍යagaraක් හොයාගෙන එයාට ඒකේ ලොකු සතුටක් ලැබෙනවා. නමුත් මේ වගේ භාවනා මධ්‍යස්ථානට එන යෝගාවචරය කියලා කියාගන්න කැමැති ඇත්තන් අතර තියෙනවා. ඇත්ත එක වහගෙන ඇතුළට හිත ගන්න බැහැ. ඒකට දඬුවම් කළ යුතු නෑ. ඒක යක පුද්ගලික දෝෂයක් නෙවෙයි. මේ අපි ඒ තරම්ම මම දැන් මේ මම දැන් මෙතන කියන මොහොතට වෛර කරනවා. ඒ වෙනුවට මම නොවි අල්ලපු ගෙදර එක්කන ගැන කතා කරන්න ප්‍රේම කරනවා. මෙතන ඉඳගෙන ගෙදර ගැන හිතනද පොදුකෝ ආශාවක් තියෙනවා. මේ මොහොතේ ඉන්නේ නැතුව හෙට කරන දේ ගැන හිතන්න ඊයේ කරපු දේ ගැන හිතන්න පුදුම ආශාවක් තියෙනවා. ඒ ආශාවේ බලය කොච්චරද කියනවනම් වර්තමාන මොහොතට අපි කොච්චර ද්වේෂ කරනවද කියන එක කතා නොකළ යුතු පහත් දෙයක් විදිහට හිතෙනවා. නමුත් මේක පරම සත්‍යයක්. අපේ හිත අකමැතිම ද්වේ වැඩියෙන්ම ද්වේෂ කරන වැඩියෙන්ම නොහුරු නොපුරුද්දන තමයි වර්තමාන මොහොත. මේක කොටු කරලා ඒ පිට යන දෙයක් නැතිව වර්තමාන මොහොතටම හිත ආපాతගත කරන එක මුලිච්ච කරනවා කියන එක බුදුහාමුදුරන්ගෙන් ගත්ත ගුණ සද්ධාව හරහා තමයි අපිට කරන්න වෙන්නේ. බුදුන් කෙරෙහි සද්ධාව හරහා. ධර්ම කෙරෙහි ඇති සද්ධාව හරහා සංඝයා කෙරෙහි ඇති සද්ධාව හරහා තමන්ගේ සීලයේ කෙරෙහි තියෙන සද්ධාව හරහා වෙන මොනම ක්‍රමයකින්වත් කුඩල කොට උඩ තියන්න බෑ වගේ වර්තමාන මොහොතට හිත පුදුම ද්වේෂයක් කරනවා පුදුමාකාර ක්‍රම සහ විදි හොයනවා මේකෙන් පණින උපමාවක් හැටියට කියනවනම් සරුවචනන්සේ මතක් කරලා තියෙනවා කෙලින් අතර හිටපු ඉදිකට්ටක් උඩට කොච්චර අබ වැක්කිරුවත් කොච්චර වැලි වැක්කිරුවත් කවදා හරි අබෑටයක් ඉදිකට්ට උඩ බැලන්ස් වෙයිද කියලා කවදා හරි අබෑටයක් විදිකටවල සම්බර වෙයි. කද්දාකවත් වෙන්නේ. කද්දාකවත් වෙන්නේ ඒක පිළිබඳව මතක් කරන්න කතා කරන්න දෙයක් නැහැ නිසා මොනම හරි බුද්ධ ශ්‍රද්ධාවක් කෙරෙහි බුද්ධ බුද්ධ අනුසීත ශ්‍රද්ධාවක් කරා ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවක් කරා සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවක් කරා නැත්නම් තමගේ සීලය පිළිබඳ සමාන තියෙන විශ්වාසය හරහා එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්නවා කියන තැන සමබර වෙලා ඒකේ පිරිච්ච ගතිය ඒකේ තියෙන නික්ලේශී ගතිය මේ නිර්මල කියන වචනේ පාවිච්චි කරා නිර්මල ගතිය දැකලා ඒක තව කෙනෙකුට කියන්න තරම් මට එක චිත්තක්ෂණයක් වර්තමාන මොහොතේ පවත්වන්න පුළුවන් කියන එක කියන්න පුළුවන් තරම් අගයක් ආවනම් මම කියනවා නිවන් දැක්කා වගේ කියලා. මම ටිකක් ඕවර් එස්ටිමේට් කරනවා වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් ඒ ඒ චිත්තක්ෂණයේ තියෙන වටිනාකම මේට වැඩි වෙන විදිහකට අවධානය කරන්න බෑ. ඒ අනුව බලනකොට වාඩි වෙලා තමයි මේ වාඩි වෙලා ඉන්න තැන මම දැන් මෙතන ඉන්නවා කියන එක අගය කරන්නේ නැති නිසානේ අපිට මෙච්චර කමටහන් සුද්ධ කරන්න වෙලා තියෙන්නේ. කවම කවදාකවත් කවුරුවක්වත් මේක කියන්න කැමති වෙන්නේ නැහැ. මේක ලොකු දීද සලකන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මට අභිඥා ලැබුණේ නැහැ මට තාම දිබ්බ චක්කු ඥානෙ ලැබුණේ මට උඩ යන්න බැරි වුණානේ. මට අනුන්ගේ හික්කියව ගන්න බැරි වුණානේ. මේ හෝඩියවත් සමත් වෙන්නේ නැතුව අහනවා මට මේ ස්ටේෂන් මාස්ටර් කමක් දෙන්න බැරිද? මට AGA පෝස්ට් එකක් දෙන්න බැරිද? හොඳට පැත්තක තියාන තමන් ළඟ සුසුසුකම් තියනවා නම් නිලේ ලැබෙයි. ඒ නිසා පළවෙනිම වූත් වැදගත්ම වූත් කාම සංඥා පිළිබඳව පළවෙනිම කඩයිම තමයි මේ වර්තමාන මොහොතේ ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දැනගෙන ඒක තව කෙනෙකුට ආඩම්බරෙන් කියන්න පුළුවන්. ඒ මනුස්සයාට ඕනේ නම් අවම මට්ටමින් ආර්යයන් වහන්සේ කියලා කියන්න. නැත්නම් බුද්ධ සද්ධාව නැති කාටවත් මේ ඉඳගෙන ඉඳගෙන ඉන්නේ කී තියෙන ඒ නික්ලේශී බව නිර්මලකම කදාකත් ඒ මනුස්සයාගේ කෙලෙසිච්ච හිතට තේරෙන්නේ නැහැ. ධර්මයක තියෙන ධර්මත්වය දකින්න තෝ කවම කවදාකවත් අයියෝ ඕක නම් මොකද්ද ඕන කෙනෙකුට කරන්න බුණා මොකද්ද ඕකේ තියෙන විශේෂත්වය කියලා ඒ තමන් වර්තමාන මොහොතේ හිටියත් ඒකට කෙලසන ගතිය පුංචි කළ කතා කරන ගතිය තමයි ධර්මයේ දන්නේ තිබෙනසක් කරන්නේ සංඝ ගෞරවයේ සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැටෙච්ච ගැලවීමට කටයුතු කරන සංඝ පරපුර කියලා තියෙන ගෞරවය තමයි ඒ ඇත්තන්ඩ වාඩි වෙච්චාම එක චිත්තක්ෂණයක් වාඩිලා ඉන්න බව කියන්න පුළුවන්. හරි සන්තෝෂෙන් කියනවා. මම වාඩි වුණා. මම මේ වාඩි වෙලා ඉන්න බව මම දන්නවා. එයා දන්නවා ඒ වගේ මට මෙහෙම හිත එකතෙන් වෙන්නේ මගේ සීලෙත් වෙද නිසායි කියලා. සීලෙ නැතිකම අශීලාචාරකම තමයි එහෙම වාඩි වෙලා මහා ලොකු දේවල් ඉල්ලන එක. ඒකේ සීලේ බරපතල දුර්ලභමක් තියෙනවා. බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා අවිප්පටිසාරත්ථය ආනන්ද කුසලාණ සීලාට. යමකට ආනන්ද සීලේ තියෙනවා නම් හිත විපිලිසර වෙන්නේ නැහැ. මොකද විපිලිසර වෙන්නේ? තියා ඉඳගෙන ඉන්න බව දන්නේ එක ලොකුම ලොකු ජයග්‍රහණ විදියට දන්න. මේ සමත ළඟාවීමකුත් තියෙනවා. එතන විපස්සනා ළඟාවීමකුත් තියෙන නිසා යා සංඥාවේ තියෙන නිතර බැටදෙන ගතිය සංඥාවේ තියෙන නිතර ඉසුගලන්ව චිත්තක්ෂණයක් නොදී අපි නන්නත්තර අරමුණ දිගේ දුවන හිත කෙලින් කරපු ඉදිකට්ටක් උඩ අබෑටයක් බැලන්ස් කරා වගේ දුවන අස්සෙක් උඩ ලැබු පූල් අලු පූල් ගිරියක් බැලන්ස් කරා වගේ එක චිත්තක්ෂණයකට හෝ මාත් එක්ක මම අපිත් එක්ක අපි නෙවෙයි මාත් එක්ක මම මම දැන් මෙතන කියන එක දන්නවා නම් ඒ මනුස්සයාට ඒක අගය කරන්නට ඒක කමඨාන් සුද්ධ කොට සුද්ධ වශයෙන් කියන්න පුළුවන් නම් පැහැදිලි ලකුණක් දෙන්න පුළුවන් මේ ජීවිතයේ අවශ්‍ය නම් ජීවිතේ නිවන් ලබන්න පුළුවන් මේ ජීවිතේ වැඩ කරගෙන ගියොත් ප්‍රයෝජන ගන්න පුළුවන්. මොකද යාගේ මූලික සුසුකම තියෙනවා. මම දැන් මෙතන කියන එකට යන්නත් පුළුවන්. ඒක කියන්නත් සන්තෝෂයක් තියෙනවා. මේකට අපිට කියන්න පුළුවන් ඒක නම් දැන් කාම සංඥාව කියන එක දාන්න. කාම සංඥාව දන්නේ මොකද්ද? කාම සංඥාව යට කරන්න පුළුවන් බව දන්න. නිර්මලව චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්. නික්ලේශව චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්. ආහන් ඒක පිළිබඳව ඉඳගෙන ඉන්න කොට, සක්මන් කරන කොට, ඉදින්දා වැඩ කරන කොට, සෙනගක් මැද හිටියත්, කා රාගයේ තියෙද්දිත් මෙන්න මේ චිත්තක්ෂණය මම මේ වෙලාවේ ඉඳගෙන ඉන්නවා. මම මේ වෙලාවේ ඇවිදිනවා. මම මේ වෙලාවේ කනවා. මම මේ වෙලාවේ බොනවා. මගේ මේ වෙලාවේ හිතේ රාගය තියෙනවා. මගේ මේ වෙලාවේ ද්වේෂය තියෙනවා කියලා. ඒ තියෙන දේ මොකා හරි කමන්නේ. දැක ගන්නත් පුළුවන් නම් දැකගෙන ඒක මනෝ විකාරයක් නෙවෙයි ඇත්ත ඇති හැටි. සත්‍යතෝ තේතතෝ වෙච්ච දේ වෙච්ච හැටියෙන් ප්‍රකාශ කරනවා කිව්වොත් එහෙම ඒක විතර මායя බය මොන්නම ආයුධයක්වත් නැහැ. ඒක විතර යෝගාචර ශක්තියක් ආරක්ෂාවක් මුළු ලෝකෙම නැහැ. නමුත් අඩු ගන්න යෝගාවචරයා සෝවාන් වුණත් එහෙම නැත්නම් අපිට මාර්ගඵලයක් ලැබුවත් එයා දන්නේ නෑ මේ චිත්තක්ෂණේ වටිනාකම කියමනේ තියෙන තෙද. ඒ නිසා එයාට ඒකේ තියෙන බුද්ධිය ඒකේ තියෙන ඒකට සමාදම් වෙන්න පුළුවන් ගතිය නැතිලා. කවදා හෝ යෝගාවචරයා මට මේ කවුරු මොන විදියෙන් දොස් කිව්වත් මගේ අම්මා අප්පා මැරිලා ගියත් මගේ වස්තු බූදලේ ගිනි ගත්තා මට වර්තමාන මොහොතේ එන්න පුළුවන්කම නැති කරන්න පුළුවන් කවුද జగතෙක් ලෝකේ ඉන්නේ කියන තැන තේරුම් ගත දවසේ මනුස්සය දැනගන්නවා මනුස්සකම කියන්නේ කොච්චර වටින දෙයක්ද මගේ ඇඳුම් ගලවන්න පුළුවන් කෙනෙකුට මට ලැජ්ජ කරවන්න පුළුවන් කෙනෙකුට මට රජ කරවන්න පුළුවන් කෙනෙකුට ඔටුනු පලන්නන්න පුළුවන් නමුත් කාටද පුළුවන්නේ වර්තමාන මොහොතට එළඹ සිටීම. වර්තමාන මොහොත අප්‍රමාද වීම මගෙන් දුරු කරන්න කවටද පුළුවන්? తాවකාලිකව දුවයි. මගේම තියෙන කාම තණ්හාව නිසා දුවයි. නමුත් ආපමට ගන්න පුළුවන් නේ. ඒ නිසා මට නැවත මට වර්තමාන මොහොතට ඉන්න පුළුවන් ගතිය නැවත ගන්න බැරි තරමට මට මගෙන් දුරුවන් කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒක මම උප්පත්තියෙන්ම ලැබිච්ච දායාදයක් මනුසකමත් එක්ක. නමුත් අපි අවුරුදු 100ක් ගත කරත් මේ චිත්තක්ෂණයට සමාදන් වෙන්නේ නැතුව මේ කියන කතා නොකර ඉන්න තියෙන අවස්ථාව බොහෝමයි සමාදන් වෙලා ඉන්නවට වැඩිය ඒක කන කරස්සෑවෙක් විශිදුරෙන් අහස බලනවත් වැඩිය අමාරුයි මේ වර්තමාන මොහොත අගය කරලා වර්තමාන මොහොතට ගිහිලා ඒක අගය කරන එක. යහන එකයි අගය කරන එකයි මම දෙක වෙන් කරලම හැම වෙලාවෙම වාක්‍ය දෙක පාවිච්චි කරනවා. මොකද යහන එක නම් ඕන වෙලාවක වෙයි. නැත්නම් ඒක නෙමෙයි වැදගත්කම. යහන එක තමයි අපේ වැඩේ මංගල අවතරණය පටන් ගන්න එක. අන්න ඒක නැවත නැවත කී කිය ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරයේ හිතේ කවමදාකවත් මම ඊයේත් මතක් කරා. ඒ වර්තමාන මොහොතේ හිත තියෙන වෙලාවේදී කිසිම මොනම ආකාරයකින්වත් අසහනයක් හිතේ හිටින්නේ නැහැ. මොන විදිහෙන්වත් අසහන නැති. කිසිම දායක සාරද්ද වෙන්නේ නැහැ. හිත දලදඬු වෙන්නේ නැහැ. කය දලදඬු වෙන්නේ නැහැ. ඉන්ජන කියන ආනන්ද සමාපatti සූත්‍රයේ තියෙන ප්‍රධාන වචන ඉන්ජනය චපලකම. වැනෙන සුළු ගතිය, සැලෙන ලෙලෙන ගතිය නැහැ. අරියටම ඉන්ද්‍රකීලයක් බැස්සුවා වගේ වර්තමාන මොහොතේ ඒ චිත්තක්ෂණයේදී ධර්ම ආරක්ෂාව ලැබෙනවා මේකට ඉෂ්ටිර වුණාට පස්සේ මේ ධම්මටිති කියන වචනේ සරුවචනසේ පාවිච්චි කරනවා ධම්මේ තහවුරු වීම. ධම්මේ පදනම ලබා ගැනීම. ධර්මයේ වේදිකාට ගොඩවීම කියලා. ඉතින් මේ ටික මේ වගේ පිරිසක කතා කරනකොට මේ පිරිසට සතුටක් ඇති වෙනවා. මොකද මේක අහලක් තියෙනවා මේක කරලත් ඇති සමහරලා. නමුත් නිකමට හිතන්න මෙවැනි ධර්ම දේශනාවක් මේ වගේ යෙදිච්ච නැතිච කෙනෙකුට කතා කරන්න ගියොත් මේගොල්ලෝ අනිවාර්යයෙන්ම දොස් කියයි මේ බුද්ධ ආගම කණ්ඩා හදනවා. බුද්ධහම කියලා කියන්නේ ජේතවනාරාමේ වටේට කොඩි අරගෙන සාදු සාදු කියන එක මිර ඔය වර්තමාන මොහොතේ එළඹිලා තියෙනවා කියලා අපේ පන්සලේවත් නෑ අපේ කොහෙවත්වත් අහලා නෑ ඒ නිසා මොකද්ද මේ කියන්න හදාන්නේ ඕක ගෙරුවොත් එහෙම කොහෙද ඔය බුදු පිළම කොහෙද තියෙන්නේ ඕකේ බෙර කොහෙද තියෙන්නේ ඕකේ කොඩි කොහෙද තියෙන්නේ ඔය ගෙජ්ජි හොල්ලනේම කොහෙද තියෙන්නේ මොකක්වත් නෑ ඒ නිසා මේ දෙක තේරුම් අරගන්න එක කියන කෙනාටේදී මේ වගේ ඒක අහන්න නැති අය මෙව විස්තර කරන්න දෙන්න හදනවා කියලා කියන්නේ ඌරන් ඉදිරියට මුතු දාන්න හදනවා. නමුත් මේ වගේ පිටසකට ඒක කියනකොට තේරුම් අර ගන්නකොට ඒකට සතුටක් ඇතිවෙන අඩේ. මට නම් ඉතින් ඕක පුළුවන්. ඉඳගෙන ඉන්නකොට එක චිත්තක්ෂණයකට හිත ගන්න පුළුවන් කියලා. නමුත් ඒක සමාදම් කරවන්න ඕනේ. ditthi dhammika kama සංඥාව ඉඳලා සම්ප්‍රායික කාම සංඥා කියන මාතෘකාවට ගෙනියන්න. ditthi dhamma kama සංඥාව කියලා කියන්නේ ditta ධම්ම වශයෙන් කාමෙන් තොර නික්ලේශී නිර්මල චිත්තක්ෂණයට යන්න පුළුවන් නම් එයා දන්නා මෙවැනි ප්‍රයත්නකින් නැතුව ඉන්න හැම වෙලාවෙම කාම සංඥාවෙන් තමයි ආතුර වෙලා ඉන්නේ. කාම සංඥා තමයි පිළිපෙලි. ඒක නිසා මට දැන් පුළුවන් එහෙම කිලෝරක් තුව ගන්න කාම සංඥා ප්‍රවාහයේ මැද නික්ලේශී කාමෙන් තොර වූ නිර්මල වූ චිත්තක්ෂණ නැගිටලා තියාගන්න. එතකොට මේක වැටෙනවා. ආයෙසට ටිකක් කළා මහන්සලා ආයෙ නැගිටවන්න පුළුවන්. අන්නේ මේ මේ මේ කරගෙන කරගෙන යනකොට මේ අවුරුදු කාලේ ග්‍රීස් ගහේ නගිනවා කියන එක මේ මේ පිරිසට ඉච්චර පක්කිතන්නේ අමාරු වෙයි කියලා. ඒකෙදි උඩ තියෙන කොඩියක්. කොඩිය ගත්ත එක රුපියල් 100ක් වෙනවා. ඒක ආනන් දැන් නම් මම දැන් 100ට ග්‍රීස් ගහේ නගින එක නැහැ ටිකක් ගණන් ඇති ගන්න. අඩිය තිබ්බ ගමන් ලෙස්ලා වැටෙනවා. ලෙස්ලා වැටිච්ච ගමන් පිටිපස්සෙන් කට්ටිය අප්පුඩි ගහලා අන්න පස්ස යන ගත්තා කියලා සතුටු. නමුත් අර පස්ස යන ගත්ත මිනිහා එතනින් නතර වෙන්නේ නැහැ නේ. ඌ තව ටිකක් උඩට යනවා. ඒ ග්‍රීස් වලත් ගෑවිච්ච ගමන් ආයෙ ලෙසලා වැටෙනවා. විශාල පිරිසක් උඩ යනවා වැටෙනවා. උඩ යනවා වැටෙනවා. උඩ යනවා වැටෙනවා. නමුත් අර දඟලලා දඟලලා දඟලලා ඔය ග්‍රීස් ගහතියා මිනිස්සුන්ට බලලා එපා වෙනකොට දැන් උදේ හතරට පටන් අරගත්තාම ග්‍රීස් ගහ හැන්දෑවේ දෙක තුන වෙනකොට අර ගහේ තිබුණ ග්‍රීස් ටික ටික ටික ටික ටික ටික පලාතම ගෑවිලා නගින හැම එකාගේම සාරංග වල ගෑවිලා කලිසම් වල ගෑවිලා ග්‍රීස් අඩු වෙච්චාම තුනෙන් දෙකක් ගහක නගින්න වගේ නැග්ගෑයි ආන්න ඒ වගේ මේ මේ මොහොතේ මට එළඹ සිටින්න පුළුවන් ওই ලෝකෙ කොච්චර කංකරච්චල් තිබුණත් අඩු ගන්න කියනවා නම් දැන් 2012 පහුණානේ අපි දැන්. ලෝක විනාශ අවුරුදු පෙන්නා. 2012 ඉඳි තෝන්න මේ හෙට ලෝක විනාශ වෙනවා කියලා තියෙද්දිත් වර්තමාන මොහොතේ පිට ගන්න පුළුවන්. දැන් කටියට මතකත් නැහැ 2012 පහුණා කියලාවත් මතක නැහැ. sorry. ඒ කාලේ නම් බුදු අම්මේ බෝධි පූජා තියේ තියා මේ මහා සෙල්ලම් කෙරුවා මේ විනාශ වෙයි කියලා. දැන් ඒක ඉවරයි. නමුත් ඒ තියේදිත් මේ චිත්තක්ෂණයට වර්තමාන මොහොතේ එළඹ සිටි චිත්තක්ෂණයට ඔය එකක්වත් මයින් කරන්නේ. ඒ නිසා අපි පරියන්කයකට ගියාට පස්සේ කමටහන් ගත්ත යෝගාවචරයක් විදිහට සීල සමාදන් ගත්ත යෝගාවචරයක් විදිහට කාලසසානක් වැඩ කරන යෝගාවචරයක් විදිහට මෙන්න මේ අයිතිවාසිකම තමයි මානව අයිතිවාසිකම කියලා අපි බාරගත්තොත් ලද ලද වෙලාවේ වර්තමානට එළඹ සිටීම අපේ নানা ආකාර කර්ම බලවේග නිසා, වගකීම් නිසා, යුතුයකම් නිසා, කාමදාසකත්වේ නිසා, බත් බැලකම නිසා ලක්ෂ කෝටි වාරයක් හිතවිලි චිත්තක්ෂණ කාමයට පහඳිනවා. කාමයට වැටෙනවා. ඒ වෙලාව අපි සද්ද ඇහිච්චාම සද්ද රස විඳිනවා. හිතවිලි ආවම හිතවිලි අන්තර්ගතේ බලනවා. වේදනාව කවම අයියෝ මේක කොර වෙයිද නැත්නම් අන්තභාග වෙයිද කියලා බය වෙනවා. මේ සෙල්ලම් අස්සේ එනේ එනේ එනේ චිත්තක්ෂණය මේ වර්තමාන වශයෙන් නැගී සිටීමට ගන්න ගියාට පස්සේ ඒ යෝගාවචරයට ක්‍රමසහ විදි රාශියක් අවශ්‍ය වෙනවා. වරක් නැගිටගත් චිත්තක්ෂණේ තව චිත්තක්ෂණයකට පාත්තන. ඒක හරියට කියනවා නම් අපි මේ වර්තමාන මොහොතේ සංතරපණය ගත කාමය ඊගාව චිත්තක්ෂණයට ගෙනියන්න අපි ආර්ථික සැලසුම් හදනවානේ. දේශපාලන සැලසුම් හදනවා. සමාජික සැලසුම් හදන එක පාහරයි තුච්චයි නිහිනයි. නමුත් වර්තමාන මොහොතේ නැගිටව ගත්ත මේ චිත්තක්ෂණය මම දැන් මෙතන කියන එක ඊගා චිත්තක්ෂණයට යන්න හදන එක කියනවා ඒකට කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා. ආර්ය පරිශ්‍රණ තෘෂ්ණාවක් ඕන. ඒ සුසමෙත් කරන තමයි මේ බණ කියන්නේ. ඒකට ඕගොල්ලෝ මේ සාවධාන වෙහගෙන ඉන්නේ. අපි යම් කිසි විදිහකට සත්‍තරපණ කරගත්ත කාමයක් ඇති වෙච්ච කම නිකන් සාමාන්‍ය සිංහල කමෙන් කියන්නේ අපිට රසම සවුලක් කන්න හම්බ වෙච්ච වෙලාවයි. අපිට අනිවාර්යයෙන් මෙතන අම්මට දෙන්න නැත්තම් අපිට අනිවාර්යයෙන් මෙතන අනේ මගේ සහෘදයාට මේක දෙන්න නැත්තම් කියලා රසමසෝලක් හම්බ වෙච්ච වෙලාවේ තව කෙනෙක් ගැන හිතන එක ඒක සිංහලයේ ගතිය කපුටකෙත් ගතිය. කපුටට ගෑමක් හම්බ වෙච්ච ගමන් කා කා කා කා කියන කට්ටිය ගන්න ගන්නවා. ඒක කාමෙට ඒ දේ කරන එක බුදුජානන්සේ ඉච්චර අම්මු කරන්නේ නැහැ. අතරගෙන අවනම්බු කරනවා. නමුත් මේ වර්තමාන මොහොතේ එළඹෙන්න පුළුවන් ගතිය කියන මේ ප්‍රතිගේෂණය පරිේශන තෘෂ්ණාව නැත්නම් ආර්ය පරිේශණය නැවත නැවත කරමින් මට පළවෙනි දවසේ වාඩි වුණාම එක චිත්තක්ෂණයක් පුළුවන්. දෙවෙනි දවසේ දෙකයි, තුනයි, හතරයි. නැත්නම් එක චිත්තක්ෂණ තුන හතරක් එක දිගට පුළුවන් වුණා කියලා. මේ ප්‍රයත්නේ දිගට කරගෙන යන්න යම් කිසි යෝගාවචරයේ හිත මනසිකාර්ය විතක්කය යොමු කරගත්තා නම් මේක සුද්ධ කරගත්තා නම් කවදාවත් කමඨං සුද්ධ කරන්න ඕන වෙන්නේ නැහැ. නමුත් අපිට මේ ප්‍රගතිය මදි. අපිට ඉක්මනට මේකට යන්න ඕනේ. ඒක නිසා කමටහම් බලාපොරොත්තු වෙන සුද්ධ කිරීම බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් නැහැ. මේ නිසා අර පුත්‍රජානන්සේ සඳහන් කරනවා ඇතුළතින් අල්ලන්න පුළුවන්, අත්දකින්න පුළුවන්, අස්පනා පිට දකින්න පුළුවන් අරමුණක් තියාගෙන උඹ මුළු කයම දිහා බලනවා වෙනුවට පුළුවන් නම් කයම දිහා බලන්න ඒක ප්‍රශ්නයක් නැහැ. අන්නට වගේ එයා විසින්ම ඔප්පු කරලා පෙන්නපු අරමුණක් එක නිතර ඇසුර පවත්න්නේ. ආශාස ප්‍රසාසයි කියලා අපි ගමු මේ වෙලාවේ. පිම්බීම හැකිලිම ගත්ත ප්‍රශ්නකුත් නැහැ. සක්මන් කරන වෙලාවේ වම තියෙනවා දකුණ තියෙනවා කියන එක ගත්ත ප්‍රශ්නකුත් නැහැ. ඉතින් දා පලා ලියනවා නම් කනවා නම් බොනවා නම් වැසිකිලි කැසීට කරනවා. ඒ කෘත්‍ය ප්‍රශ්නකුත් නැහැ. ආන්නේ ඒ කෘත්‍යයට නැවත නැවත හිත නැංවීමේ කෘත්‍යය හිතේ තියෙන එක චෛතසිකයක්. ඒකට විතක්කය කියලා කියනවා. කාම ලෝකේ විතක්කේ නන්නතරයි. භාවනා ලෝකේ විතක්කේ එකම අරමුණකටයි නම් කරන්නේ. එහෙම නැත්නම් එළඹ සිටි අරමුණටයි නංගන්නේ. වර්තමාන මොහොතේ තියෙන අරමුණටයි නංගන්නේ. ඒ නිසා කාම ලෝකයේ විතක්කය අසංවිධිතයි. භාවනා ලෝකයේ අසංවිධිතකම දැනගෙන වර්තමාන වශයෙන් හිතම ගෙනහැර දක්වන අරමුණ හෝ ඒ වෙනුවෙන් තමන්පත් කරලද නියෝජිතය වෙන ආනාපානය අපි මේ මහැකිලිම චක්මනේදී වම දකුණ යොදවනවා. නමුත් හිතන්න එපා හීනකින්වත් මේක එක දිගට පවත්වන්න ඕනේ. පවත්වන්න පුළුවන් අදිෂ්ඨානෙන් යො කරන්න පුළුවන් කියලා කවදාකවත් හිතන්න එපා. ඒ කියන්නේ කාමයාගේ තියෙන බරපතලකම දන්නේ නැතිකමයි ඒකට හේතුව. ඒක නිසා උත්සාහ කරන්න මට ඊයේ පුළුවන් වුණා ආනාපානෙ දැක්කට පස්සේ හුස්ම රැලි එකක් බලන්න. ඊට පස්සේ හිත පිට ගියා. පැය ගානකට පස්සේ තමයි දන්නේ හිත පිට ගිය බවත්. නමුත් අද මට පුළුවන් නම් එහෙම එක සැරයක් හුස්ම දිහා බැලුවා හිත පිට ගියා. පැය භාගයකට පස්සේ ආයෙසරයක් එක හුස්මක් බලන්න. විශාල දියුණුව 100%ක දියුණුව. මම මෙතෙන්දි මතකයි මම නිතර කියන දර්ශනයක් මතක් කරන්න. ওই උසරණ උඩහට ආපු එක දායක කණ්ඩායමක් මම උපහාසයට ලක් කරා. ඔයගොල්ලෝ කන්න දෙනකොට බුරියෙන් පල්ලෙහාට සලකනවා. ලබනාත්මෙත් ලොකු බුරියානේ ගානක් බලාපොරොත්තු කන්න බොන්න දෙනවා. නමුත් උඩ පැත්තට සලකන්නේ උඩ පැත්තට සලකනවා භාවනා කරනවා. ඒක නිසා ඛණ්ඩ දීමෙන් ලැබෙන දානානිසංස බුරියෙන් පල්ලෙහාට හම්බෙන්නේ. බුරියෙන් උඩ කොටසට සලකන්න නම් සීල සමාධි ප්‍රඥා පුරන්න ඕන කියලා ඉතින් මම ගොඩක් විහිළුවට ලක් කරා. ඒකල මම අව කට්ටියෙන් කවුරු හරි මෙතන භාවනා කරන කින්නාද කියලා එක්කෙනෙක්වත් නැහැ. මම ඒක දැනගෙනමයි කරේ. ඊට පස්සේ මම කිව්වා ඉතින් අපි ණයයිනේ ඕගොල්ලන්ට අවුරුදු 45ක් ඕගොල්ලන්ගේ කාලා තියෙනවා. සත්ත පහක උදව්වක් කරලා නැහැ. ඕගොල්ලෝ පුරුදු තාලෙටම එනවා. විශාල දක්කඩක් මෙතන තියෙනවා. වැඳලා යනවා. ඉස්සතින් යනවා. අපෙන් කිසිම සේවයක් ඔයගොල්ලන්ට වෙලා නැහැ. ඒ නිසා කොහොමද පුළුවන් වෙන්නේ මේ කෙනෙකුට භාවනා පිළිද පුංචි මාත්‍රාවක් ඩිංගිත්තක් කියලා දෙන නිසා කවුරුවක්වත්ම නැද්ද මෙතන? Tamange කටහනේ භාවනා ගැන කතා කරනකොට ඒක අම්මා ගැන කතේසු. මට පුදුම සතුටක් ඇති වුණා. එයාමයි පිළිසින යෝජනා තීසස මං කිව්වා අම්මේ මං කොච්චර ලස්සන බණ කිව්වත් ඒක ඇති වැඩක් නෑ. ආහමුදුරු ඉතින් පන්සල් තුලයි ඉන්න ඔය බණ භාවනා කරනවා. ආහමුදුරට ඕන දෙයක් කීයට හැ කියලා මගේ වචන ඔයගොල්ලෝ ගණන් ගන්නෑ. අම්මා අම්මගේ පිරිසකින් කෙනෙක් අනේ අම්මේ කියන්න මේ පිරිසට තේරෙන විදිහට මොකද්ද අම්මා කරන භාවනාව. අම්මා හරියට බය වෙලා පස්සේ අනේ ස්වාමීන් වහන්සේ මම නම් එච්චර තද බල භාවනා කරන කෙනෙක් නෙවෙයි. අනේ ඒ උනන්ට අපේ ගමේ පන්සලේ ආහමුදුරන්ට පිංචිද්ද වෙන්නේ ආහමුදුරට කිව්වා අම්මේ දවසකට මලක් කිමින තරම්වත් හුස්මක් සතියෙන් ගන්නයි කියලා. දවසකට මලක් කිමින තරම් ප්‍රමාණයක් හෝ හුස්මක් සතියෙන් ගන්න කියලා අනේ හාමුදුරන් පිංසිත් දෙවිවසාංශ මම බලනවා දවසකට හුස්ම කීයක් මේ කන ගමන් බොන ගමන් පොල් ගහන ගමන් හුස්ම කීයක් ගන්න පුළුවන්ද කියලා මට ඉච්චර දෙයක් කරන්න බෑ ස්වාමීන් වහන්සේ නමුත් මටම වචනේ මතක තියෙනවා. ඒලා ඇත්තටම මේක මගේ මතකයට ආවා. කාටද කියන්න පුළුවන් වෙන්නේ මට දවසකට මලක් කිමින තරම්වත් හුස්ම ගන්න බැරි තරම් දරුවෝ ඉන්නවයි කියලා. පොල් ගන්න තියනවයි කියලා. නාන්න තියනවයි කියලා. වැඩ තියනවයි කියලා. ඒ එක හුස්මක් මලක් කිමින තරම් ගන්න එක මිතුක් සංධාර කරව නැත්නම් ওই දාන සීල භාවනාවේ උත්කෘෂ්ඨම එක කියලා දන්නවනම් අපි ඒක සපයායක උපයා ගැනීමට ක්‍රමසහ විදි හොයනකොට අපි සාමූහික වෙන්න ඕනේ. සමග්ගාණන් තපෝසකෝ එතකොට බුදුරජාණන්සේ ටිප්ස් දෙනවා. වැඩේ කරගන්න ඉඟි දෙනවා. මොකක්ද ඉඟිය? උඹ ඉඳගෙන හොඳටම ප්‍රකට ලාභ සත්කාර හම්බෙන අරමුණක් නෙවෙයි. අරමුණට නැවත නැවත පුළු පුළුවන් විදියට ඒක හරියට ලෑල්ලක් පෑතක එල්ල කරලා පීයකින් ගහපන් කොයි වෙලාව හරි වදි. ගහගෙන ගහගෙන ගහගෙන පාලයක්. ඔල උත්සාහ කරලා බලන්න මම උත්සාහ කරලා තියෙනවා. අඩි 25ක් විතර ඈතක තියෙන ලෑල්ලකට පීයලින් ගහන්න පටන් අරගන්න මම වැඩ කරපු ෆාම් එකේ හරියට විසි කරන පිහි තිනවා මේ මල් පැල කපල කපල විසි කරන ඉතින් මම 100ක් විතර එකතු කරන ගහන ගහන ගියා අඩි එකමාර දෙක දෙකේ දෙකේ විතර ලෑල්ල ලෑල්ලටවත් පිහි මිටවත් වදින්නේ ගහනවා ගහනවා ගහනවා ගහනවා ගහනවා ඕනේ කරලා තියෙනම් ගිහිලා උල ඇනෙන්න හරියටම දිත්තට මුල් මුල් වතාවේ ලෑල්ලටවත් වදින්නේ කොයි වෙලාවක හරි ගහගෙන ගහගෙන ඉන්න වෙලාවෙකේ පීයේ කොයි හරි කොනක් ලෑල්ලේ වැදිච්ච දවසේ ලොකු සතුටක් එනවා අඩු ගානේ ටාගට් එකේ හැප්පුණා දිගට දිගට කරගෙන කරගෙන ගියාට පස්සේ තමයි දවසක උල වදින්නේ. උල වැදිලා රැඳෙන්නේ. මුරුදු ලෑල්ලක් නම් උල වැදිලා රැඳිච්ච දවසේ ශක්විත රජුණා වගේ සතුටක් එනවා. හැබැයි ඊගාචරේ වදින්නේ නැහැ. ඒක ඉතින් 100 200ක් ෂුවර්. මොකද ලොකෝ බලාපොරොත්තු ඉන්නේ ආය ගහගෙන ගහගෙන ගහගෙන යනකොට ආය විනාඩි 10කට සැරයක් වදිනවා. මෙන්න මේ ෆ්‍රීකවෙන්සි එක කියන්නේ වදින වාර්ත ගන්න බැලුවොත් වැඩි වැඩියෙන් පුහුණු කරන්න කරන්න කරන්න පොට්ටෙට වදින ගාන වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක බුදුරජාණන්සේ සාතික කරලා දෙනවා. ගහගෙන ගහගෙන ඵලයන් හැම එකම බලාපොරොත්තු වෙන්න ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඉතල ලෑල්ලටවත් ඇදිස් නැති ගහන කහන කිව්වොත් වදින ගාන විනාඩි 10කට සැරයක් එකක්, 5කට සැරයක් එකක්, 3කට සැරයක් එකක් ඔන්න ඔය විදිහට හුස්මත් එක්ක ඇසුර වැඩි වෙන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට පුංචි විශ්වාසයක් ඇති වෙනවා මට මේ මොහොතේ විතරක් නෙවෙයි කාම සංඥාව දුරු කරගෙන ඉවරලා වර්තමානයේ මොහොතට පුළුවන් ඉන්නේ තව එක දිගට චිත්තක්ෂණ දෙක තුනක් දැන් නම් මට කරන්න පුළුවන්. අපි ඒක සාමාන්‍ය භාවනා විද්‍යට භාවනා ලෝකේ කියන්නේ මට ආනාපානෙට මූණට මූණ දාලා විනාඩි 5ක් 10ක් ඉන්න පුළුවන් කියන විශ්වාසය. ඒ විශ්වාසයයි ඉස්සල්ලාම වතාවට ආනාපානෙට වාඩි වෙච්චලාදී ආනාපානෙ අල්ලන එකයි මම දකින්නේ කාම සංඥාව වර්තමාන වශයෙන් සහ අනාගත වශයෙන් නැත්නම් යාච ditta ධම්මිකා කාම සංඥා යාච සම්පරායිකා කාම සංඥා කියලා ඒ යෝගාචරයට මට දැන් මේ වෙලාවෙත් මම ඉන්නේ ආස්වාස් ප්‍රසවාසයේ තමයි නැත්නම් මේම ආස්වාසෙලා ආස්වාස දාන්න ප්‍රසවාසෙලා ප්‍රසවාස දාන්න කියලා දාන්න ඒ වගේ මට ඇතුලෙන් විශ්වාසයක් තියෙනවා මේ தත්ත්වෙ ඉඳගෙන මට ආස්වාස් ප්‍රසවාස දෙක තුනක් ඉස්සරහට අල්ලන්න පුළුවන් වෙයි සතිය කැඩෙන එකක් නැහැ කැඩුනත් මම උත්සාහ කරනවා කියනවා හැකි සංඥාව කියන එක. එහෙම නැත්නම් ලෑස්තිලා යන ගතිය එන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරය අභියෝග කරනවා දැන් අර කාම සංඥාවට බොයි මොහොත රැළ ගහනවා වගේ ගහගෙන ගහගෙන හිටියට මට එක චිත්තක්ෂණ නෙවෙයි දෙක තුන හතර පහ එක තප්පරයක් නෙවෙයි තප්පර දෙක තුන හතර පහ එක විනාඩියක් නෙවෙයි තප්පර තුන හතර පහ ටිකටම කාම සංඥාව වළක්කලා වාරණය කරලා අර අරමුණට විතක්ක යොදාගන්න මේ බුරුම ස්වාමීන් වහන්සේ උගන්වන්න ගියාම ඒ ස්වාමීන් වහන්සේ කියනවා පිම්බීම හැකිලිම් මුල් කරගෙන කතා කරන්නේ එක පිම්බීමක් වෙන වෙලාවේදී මට මේක පිම්බීම කියලා මෙනෙහි කරනකොට මේක අල්ලගත්තට පස්සේ මේකයි මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියන මේකයි භාවනා කරනවා කියලා කියන මේකයි මානසිකාරය යොදනවා කියන මේකයි විත්තක් යොදනවා කියන එක දැනගත්තට පස්සේ එහා ගණන් කීමේ ක්‍රමයකට පෙන්ලා දෙන්නේ ස්වාමීන් වහන්සේ කියනවා එක තප්පරයකට එක පිම්බීමක් අල්ලගන්න ඊගාව තප්පරය ඇතුළත හැකිලිම හෝ පිම්බීම තව එකක් අල්ලනවා. ආන්නේ විදිහට ඒ අතරමැද අනන්ත අප්‍රමාණ චිත්තක්ෂණ දුවනවා හිමි. මේ විදිහට තප්පර පහක් භාවනා කරොත් එයා තප්පර පහක් නික්ලේශී චිත්තක්ෂණ අත්දකිනවා. තප්පර පහක් තමන්ගේ චිත්ත සන්තතිය නිර්මලව පවත්නවා. ඒ අතරමැද ලක්ෂ කෝටි වාරයක් මොචිත්තක්ෂණ කියන්නේ තප්පරකින් ගා පුංචි කොටසක් නමුත් තප්පරයට එක ගානේ මෙනෙහි කිරීමක් කරනවා. මෙනෙහි කිරීම සාර්ථක වෙනවා. විනාඩි තප්පර පහ භාවනා කරොත් එයාට එයාගේ කවුන්ට් එකට වැටෙනවා. චිත්තක්ෂණ පහක් පිවිතුරුයි. මෙයා විනාඩියක් භාවනා කරොත් තප්පර 60යි නම් විනාඩි චිත්තක්ෂණ 60ක් ගොඩ දාගත්තා වෙනවා. විනාඩි 5ක් භාවනා කරොත් චිත්තක්ෂණ 300ක් ගොඩ දාගත්තා වෙනවා. ඉතින් මේ විදිහේ ඉතාමත්ම පුංචි ලංසුවක් තියාගෙන යෝගාවචර භාවනා කරන්න පටන් අරගත්තොත් එයා උත්සාහ කරනවා පරියන්කයක් ඇතුළත කොච්චර කාම හිතවිලි ආවත් කොච්චර රූප වහවත් කොච්චර වේදනාවට ගැටක් කොච්චර සද්ද ඇහුණත් කොච්චර හිතවිලි ආවත් ඒවා යන්න ඇරලා ලැබෙන ලැබෙන වෙලාවේදී මෙන්න මෙහෙමයි මම මගේ චිත්තක්ෂණ ගොඩ දාගන්න කියලා ඒවත් එක ගත කරන්න පටන් අරගත්තොත් අන්න වගේ පුංචි උපමාන ලංසුවක් තියාගත්තොත් ඒ යෝගාවචරයා නිතරම හැකි සංඥාව වඩන. හිතා ගන්න බැරි ලොකු දේවල් හිතාගත්තොත් එහෙම මට මේ ආනාපානෙ මුලමඳක් බලන්න ඕන මට එක දිගට ආනාපාන වෙනවා 10ක් 15ක් ඉන්නවනේ මට හිතවිලි එන්න මේපා මට මේ වේදනා එන්න මේපා කියලා ඒක සම්පූර්ණ කෙලෙස් බරිත සංඥා වලින් පැටලිච්ච සංඥාවගේම වමනයක් විතරයි. දැන් කමඨාන් සුද්ධ කරනකොට කාට හරි කියන්න පුළුවන් නම් මම ඊයේ භාවනා කරනකොට චිත්තක්ෂණ දෙකක් නැත්නම් තප්පර දෙකක් නැත්නම් විනාඩි දෙකක් මේ අරමුණේ ඉන්න පුළුවන්. අද මට ඒකට සාපේක්ෂව එක්ක මෙහෙම වැඩි වුණා, එහෙම අඩු වුණා. එහෙම අඩු වෙච්ච හෝ වැඩි වෙච්ච එක ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ පැති තුනකට කඩලා පෙන්නනවා. ආස්වාස වේලාවේදී මට ආස්වාසේ ආස්වාසේ කියලා මෙනෙහි කරගන්න පුළුවන් වුණාද කියලා කියනවනම් පළවෙනි ලකුණ ලැබෙනවා. ඊට පස්සේ ආස්වාසය කියලා මෙනෙහි කරේ ආස්වාසයෙන් ඉස්සරලද නැත්නම් ආස්වාසයේ පවතිද්දි නැත්නම් ගියාට පස්සේද කියලා නැත්නම් ආස්වාසය සමගාමීව සමගාමීව මෙනෙහි කර ගන්න පුළුවන් වුණාද කියලා සපෙලා කියන්න බලන ලකුණු දෙකක් ලැබෙනවා. තුන, මේ ආස්වාසය කරන වෙලාවේ මේක ප්‍රස්වාසය නෙවෙයි මෙන්න මේ ආස්වාසයේ ආස්වාසයේ බවට පෙන්වන්න මෙන්න මේ ලකුණු ටික මම දැක්කා. නැත්නම් ආස්වාසෙත් ආවේනික ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, අච්ඡන්ත ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, ගති එකක් හරි කියන්න පුළුවන්. ලක්ෂණ තුනම ලැබෙනවා. ඒ වගේම ප්‍රස්වාසය ආවා. එයා ප්‍රස්වාසය අපිලාච මට ඒක මෙනෙහි කර ගන්න පුළුවන් වුණාද? ඒක ප්‍රස්වාසයත් එක්ක සමගාමීවම සිද්ධ වුණාද? එතකොට මේක ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසය කියන්නේ ආස්වාසය නැති ප්‍රස්වාසය පමණක් ආවේනික වූ මොනවා හරි ලකුණක් අවුල ගන්න පුළුවන් දුන්නාද කියනවනම් එයා සුද්ධ වශයෙන්ම විපස්සනාවට වාසනාව සහිත ඇත්ත ඇති හැටියෙන් දකින්න පුළුවන් ඇත්ත ඇති හැටියෙන් ප්‍රකාශ කරන්න පුළුවන් ඒ වගේම ඊගාව චිත්තක්ෂණය මේකටත් වැඩි විශ්වාසයක් චිත්ත ශක්තියක් අදිෂ්ඨාන ශක්තියක් අනිවාර්යයෙන්ම යෝගාවචරේ මේ ටික ඉගෙන ගන්න මට මාස 18ක් ගියා බුරුපේ මේ කියන විදිහට මේ පණිවිඩය මෙච්චරයි මේ ස්වාමීන් වහන්සේ ඉගෙන ගන්න තියෙන්නේ කියන්නේ මම 2092 මම හිතන්නේ මාර්තු මාසෙ අපි මේ පිටත් වුණේ මට මේ ස්වාමීන් වහන්සේගේ ස්ථානට යන්න පුළුවන් උනේ අප්‍රේල් පැන්නට පස්සේ අප්‍රේල් කාලේ විශාල උත්සවයක් තියෙනවා මේ කට්ටියක් පැවිදින කට්ටියක් වතුර ගහ ගන්න. ඒකට මම හිතේ වෙන භාවනා මැදලා ඉවරචි ගමන් මම ගියා ඒකට. ඊට පස්සේ මම අවුරුද්දකුත් මාස 6ක් ගියාට පස්සේ තමයි මට තේරුණේ මේ භාවනා කියන්නේ විපස්සනා කියලා කියන්නේ ඒ සුද්ධ වශයෙන් කියනවනේ මම කරන පිම්බීම හැකිලිම මට පිම්බීම එනකොට මට පිම්බීම කියලා මෙනෙහි කරන්න පුළුවන් වුණා. ඒ පිම්බීම මෙනෙහි කරනකොට ඒක පිම්බීම ගිහිල්ලා ඉවරයි. නැත්නම් පිම්බීම තව ඇවිල්ලා නැහැ. නැත්නම් මට පිම්බීම යද්දිම මෙනෙහි කරගන්න පුළුවන්. මට පිම්බීමේදී තද වෙඩි ගතිය වැටෙනවා. ඒකට හැකිලිම ආවා. මම හැකිලිම කියලා මෙනෙහි කරා. ඒක සමගාමීවද ඉස්තර වුණාද පස්තර වුණාද කියලා කියන්නේ. ඊට පස්සේ හැකිලිමේදී මට සහැල්ලු ගතියක් වැටුණා කියලා. එහෙම දෙයක් මම කියපු දවසේ මම දැක්කා ඒ ස්වාමීන් වහන්සේ නිවන් දැක්කා වගේ සතුටක් ආවා. එතකම්ම මට බැන්නා උඹලා කොච්චර උගත්කම තිබුණත් උඹලා කොච්චර විද්‍යානුකූල නිබන්ධන කරත් ඇති දේ ඇති හැටි කියීම නැති බලනකොට මොන්ටිසෝරි පන්තිවත් නැහැ කියලා. අපි කියන හරියක් කියන්නේ බල්ලයි නරියයි කතා තමයි. භාවනා කරන්න පටන් අරගත්තට පස්සේ කියනවා මම එනකොට කායසක ඇක්සිඩන්ට් එකක් වෙලා දුන්නා. එතන මිනිස්සෙක් මැරලා හිටියා. ළඟ කෙනෙක් අඬ හිටියා. අනේ ඉතින් මේ කවදාකවත් කෙලවර කරන්නේ. ඇමරිකාවෙන් ඉඳලා ආපු ප්‍රොෆෙසර් කෙනෙක් කියන මහාචාර්යවරයෙක් ඒ සංස්කෘතික බොහෝම සුවදායි. ඉතින් ඒ ඇමරිකාවෙන් ඉඳලා බුදු පිට ඇවිල්ලා කමඨාන් සුද්ධ කරන්න ගිහිල්ලා. කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ දැන් අද අපි අවශ්‍ය වැඩේ කරනවා. ඒ කට්ටියම ඉන්න එක්කෙනෙක් කියනවා. ඒ කියනකොට යා කියලා තියෙනවා මම මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙක් මම උපාධිය ගත්තේ අසවල් තැන මම PhD කරුවේ මෙතන මම ඒකේ අත්දැකීම් මෙච්චර කල් තියෙනවා මම අසවල් දවසේ පෙන්ෂන් ගත්තා ඊට පස්සේ මට භාවනා කරන්න හිතුණා හොයනකොට මට ඔබ වහන්සේ හම්බුණා මං ආරි සන්තෝසයි කියලා දැන් මේ පට්ටන්තරේ කියනවා සායද තොල්ල ටිකක් උඩට කරලා කිව්වලු යෝගාවචරයක් වෙන්න බලන්න කියලා ඔය ප්‍රොෆෙසර් කම් මෙතෙන් නැති වැඩක් නෑ ඉංග්‍රීසි ඉගෙන ගත්තත් එකයි සිංහල ඉගෙනත් ඒවා බලන්නේ හුස්මද පිම්බීම හැකිලිමද ඒක බලන්න පුළුවන්ද මෙනෙහි කරන්න පුළුවන්ද මොනවද දැක්කේ කියන්නේ අර ප්‍රොෆෙසර්කම බාධාවක් මිසක මොනම ලාභයක්වත් නැහැ කවදද අපි ඇත්ත ඇති හැටියෙන් දකින්ද හිත හදාන කවදද අපි ඇත්ත ඇත හැටි ප්‍රකාශ කරන්නේ ඒ දේ බැලුවොත් අපිට මෙච්චරම කතා කරගෙන දෙයක් නෑ මොකද මේ කාමය කියන්නේ කොච්චර සම්මෝහ කරන එකක්ද කිව්වොත් කොච්චර චපල දෙයක්ද කිව්වොත් කොච්චර වංචනික දෙයක්ද කිව්වොත් කොච්චර මායාකාරීද කිව්වොත් ඇත්ත ඇති ඇටියෙන් කතා කිරීම ඇල්වතුරු බුන්නාසි කිසිම රසයක් නැහැ කොච්චර කෙරුවක්වත් නම්බුකුත් නැහැ අපිට ඕනේ මේ ඇල්වතුරු මොන සීනි ටිකක් සරුවක් ටිකක් රස ටිකක් රසකාරකයක් මොනවා හරි දාන්න තමයි කතා ඉතින් භාවනා කරන කටිය රසකාරක තියෙන තැන් වලට ඇදිලා යනවා යම් කිසි කෙනෙක් මේ භාවනා කරනකොට ආස්වාසය නම් ආස්වාසය කියලා මෙනෙහි කිරීමත් ඒක සමගාමී වුණාද කියලා දැනගන්න එකත් ඒකට ආවෙනික ලක්ෂණ කිව්වොත් ඒ ස්වාමීන් වහන්සේම කියනවා ඒ භාවනාව මස්ලේ නැතියට බලුලෙව කන්නේ වගේම තමයි. ඉතින් සුදු පාන් පෙට්ටක් කනවා. ඇල්ලතර බොනවා වගේ. මොකද ඒ කියන්නේ කාමයෙන් කරන සලන ලල ලෙලෙන ගතිය නෑ ඒක. සලින්න ලෙලෙන තල්ලුව විශේෂ නිතම්බනලෝලා කියලා සින්දුසේ හරි ලස්සන හරි ආසයි. අක්ක නිකන් මොකද්ද මොනවාද මට මතක් වෙන්නේ අප්පා මේ වෙලාවල් වල. ඒ වගේ වෙනකොට අපි ඕනෙ තරම් කතා කියන මේ මොනවත් නැතුව හුස්ම හුස්ම වශයෙන් දකිනකොට ඒක කියනකොට අපි උගත් අපේ උගත්කමට අපේ චින මාන්නක්කාරකම් වලට මොකද්ද කෙනහිල්ලක් නැහැ නිසා අපිට ඒක සුදු පාම් පෙට්ටක් වගේ. නියම් මස්ලි නැතිට බලුලිව කන්නා වගේ. ඇල්ලතුරු බොන්නවා වගේ. ඒ තරමටම කාමයේ අපිව නතු කරගෙන හමාරයි එහෙම නැත්නම් දාසකම් කරලා හමාරයි. ඒ නිසා අපිට කවදා හරි ඒ කාමයාගේ තියෙන කාමයටත් වැඩි කාම සංඥාව අපි පිටිපස්සේ ගිහිල්ලා මේ විචිත්‍ර දේවල් වලට එළවන හැටි. ඒ ඔක්කොම තියෙද්දි මේ ආස්වාස ආස්වාස සිද්ධ වෙනවා. මේක අපි කවදද අද්දුට ප්‍රත්‍යක්ෂය වාර්තා කරන්න ඉගෙන ගන්න. ඒ වාර්තාවේ මම පරියන්ක ඉන්නකොට ඊට වැඩිය අද මොකද්ද වෙනස? මේක මේ පැත්තට යනවද? එහෙම නැත්නම් නන්නත්තර වෙනවද කියලා පස්සේ ගියේ හැදී. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම අපිට පොඩ්ඩක් කියනවා. ඒකට ආදර්ශයක් වශයෙන් කියන්න තියෙන්නේ හරි ගිය තැනින් පටන් ගන්න. මූල කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච තැනින් පටන් අරගන්න. පටන් අරගෙන ඉවරලා හොඳ පැත්ත විතරක් කියන්න. නොකියම බැරි නම් ඉවර වුණාට පස්සේ නරක පැත්ත කියන්න. නරක පැත්තෙන් පටන් ගන්නවයි කියලා කියන්නේ මාරපාක්ෂිකයි කියලා හිතන. කෙලෙස් වලට පැහැදිලි එකක් කියලා කිය හිතන. සත්‍යයට පයින් ගිහිලා කියලා හිතන. ඒක ඉවරලා අපි කතා කරනකොට සම්මා වාචා වෙන්න නම් තමයි මේ අද නම් කමඨාන් සුදුගේ ඊගාදාස අතරමැද හොඳටම කරපු පරියන්කේ හොඳට කරව සක්මණේ හොඳට මේ දිනදා සිය පිටුපෙකෙදී මෙන්න මේකයි අරමුණ මෙන්න මේ විදිහටයි මානසිකාරය කරන නැත්නම් මෙනෙහි කරේ මට මෙන්න මේ ටික වැටුණා කියලා කියන පටන් අරගත්තොත් මේ සැරේ අපි බුරුමේ ගියාට පස්සේ දැන් 92යි වයස දැන් පුළුවන් ඒ සංසාර බණක් කියන එක විතරයි ඒකත් එක ලස්සන කරනවා ඒ ශාන්ති කිව්වා මට තේරෙන්නේ නැහැ මේගොල්ලෝ ඇයි මාසකනම් භාවනා කරන්න කියලා. මෙතන දවස් 3ක වැඩක් තියෙන්නේ කිව්වා. මේ කාරණාව දවස් 3යි. ඒක 176 දිනක් හිටියා විවිධ රටවල් වලින් ආපු යෝගාවචරයෝ. ඔක්කොමලා පුදුම ගෞරවයක් ඒ ශාන්තිට තියෙන්නේ මී කියන්නේ. තුන්වෙනි දවසේ බණ කියනකොට කිව්වා මට තේරෙන්නේ නැහැ මෙච්චර මේකේ නටන්න මොකද්ද තියෙන්නේ කියලා. භාවනා හරියට නම් දවස් 3යි තියෙන්නේ කියලා. ඒක තමයි දරුවචනාංශේ නම් ඊට වැඩි ටිකක් ලොකුවට වගේ කිව්වේ. හතියට සතිපට්ඨානය කරනවා නම් දවස් 7යි. හැබැයි බෝධිරාජ සූත්‍රයේදී සර්වත්‍යස්ස කියන උදේ කරන වැටුණොත් තැන්ද වෙනකොට වැඩේ කරන්න පුළුවන් same day service එකක් දෙන්න පුළුවන් කියලා. රෙදි ලොන්ඩ්‍රීට දානකොට එදාම හොදලා මැදලා දෙන්නේ. ඒ වගේ කරන්න පුළුවන්. ඒ නිසා මේ කාරණාව නිකන් හුදු මේ සිතමේ ඥානයකට දාන්න එපා. නැවත නැවත සලකලා බලන්න. සලකලා බලලා ප්‍රත්‍යක්ෂ කළ හැකියි. ඍජුව Tamanට වගවිය හැක්කක් එක්ක ගනුදෙනුව පටන් අරගන්න ඒක sannivedanaya කිරීමේදී තව කෙනෙකුට කීමේදී සංඥාව තද විදිහට බලපානවා ඉන්න එකට බාධා වෙන ඒ අතරමැද සංවිධිතා ඇති කරන මොනම මාතෘකාවටත් යන්න බෑ ගිය ගමන්ම විශාල කතාවකට පැටලෙනවා මූලික මාතෘකාවට අකුල් හෙලනවා ඒක නිසා කාමං යේච සම්ප්‍රායිකා කාම යේච ditta dhammika කාම කාමයේ තියෙනද සම්ප්‍රායික වශයෙන් ditta ධම්ම වශයෙන් ඊට පස්සේ තියෙනවා කාම සංඥාවේ යාචත කාම සංඥා ditta ධම්මික යාච කාම සංඥා සම්ප්‍රායික ඔන්න ඔය පද හතරෙන් මේ ditta ධම්ම කාම සංඥාව දුරු කරපු චිත්තක්ෂණය තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ මම දැන් මෙතන කියලා කියන්නේ නැත්නම් ආස්වාස මුණ දැම්මයි කියලා කියන්නේ ඒක සම්ප්‍රායික වශයෙන් නැවත නැවත මට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය ඉබේ එන එකක් නෙවෙයි අර පී ගහලා ගහලා ඊතලෙන් විදලා විදලා තමයි විශ්වාසයක් එනවා දැන් නම් ඉස්සර වගේම ඔක්කොම පිටපොට යන්නේ වරින් කරින් වරින් වර මේක වදින් ඉඳ තිනවා කියලා විශ්වාසය ඇතිවීම මේ කාමයට විරුද්ධව කරන බරපතල යුද්ධ ප්‍රකාශයක් ඉතින් සා යෝගාවචරයක් වශයෙන් අපි කටයුතු කරන්න ඕනේ මෙන්න මේකයි මානසිකාරය කියන්නේ මේකයි විත්තක්කය කියලා කියන්නේ මෙන්න මේම එක සාර්ථක වෙන්නේ කියන එක මිස ඉන් එපිට කතාවල් හැම එකෙන්ම සිද්ධ වෙන්නේ තණ්හා මාන දිට්ඨි විතරයි. ඒව නොකර ඉන්න කියලා මං කියන්නේ. වැදගත් දේවල් මතක් කරන්ඩ ඒක තමයි කමඨාන් වාර්තාවේ අවසානයේට කරන්න. පටන් අර ගන්නකොට කරන්ඩ සාර්ථක වෙච්ච මුදුන්පත් වෙච්ච කමඨහණෙන් බොහෝමත්ම කවදාවත් භවනා කරලා නැහැ. කවදාකවත් බුද්ධ ආගමකට ආව නැති මනුස්සකට අහනකොට මේ කියන්නේ අහවල දෙය කියන එක වැටහිමක් තියෙනවා. කොටිම කියනොත් නඩුව යද්දී ජූරියට වැටෙන්න ඕන ජූරි සභාවට ඒගොල්ලන්ට නෙමෙයි ආමන්ත්‍රණය කරන්නේ නඩුකාරයට. නමුත් ජූරි සභාවට වැටෙන්න මේකේ සාධාරණ අසාධාරණ. ආනි වගේ භාවනා කරන්න ගියොත් පුදුමාකාර ලක්ෂණයක් ඒකේ තියෙනවා ආතතියක් එන්නේ. කවදාකවත් මානසික ආතතියක් එන්නේ කවදාකවත් දරත ගති, ඉන්ජන ගති, කම්පන ගති, ස්පන්දන ගති එන්නේ හැබැයි එහෙම නැහැ කියලා කියන්නේ ඒව ගොඩාක් තියෙන මහමෝදක් වගේ මේ ක්ෂණ සම්පත්‍ය උපේන චිත්තක්ෂණේ මහමෝද මැද තියෙන වියලි බිමක් වගේ මුහුදු රැල්ලෙන් පෙඟෙන්නේ නැති සෙනඟ වගේ තමයි තේරෙනවා මෙතෙන් ආපු ගමන් අර වට කරගෙන තියෙන ඒ කාම තෙත ගතිය නැතුව වීලි ගතියකට යන්න පුළුවන්. ඉතින් අද උත්සාහ කෙරුවේ ගොඩක් වෙලා ගත්ත වෙන්න පුළුවන්. බොහෝමත්ම පුංචි කාරණා නැත්නම් ඉතාමත් බැගෑපත් ඉන්න මේක පුංචි කළ සලකන්න එපා. බොහෝම කරුකල සලකා ගන්න සලකා ගත්තොත් ඔගොල්ලෝ තාව කෙනෙකුට කතා කරනකොට වැඩක් කරනකොට හිතනකොට ඒකේ තියෙන ව්‍යාකරණ හැදෙයි. sannivedana හැදෙයි. ඒකට තේරුම් ගන්නේ මේ අනවශ්‍ය දේවල් කොච්චර කියවෙනවද කියන්න ඕනේ කාරණාව පැත්තකදී. ඒ නිසා අපි මේ අනවශ්‍ය කාරණා උපනම් වණ්ඩ නම් වණ්ඩ කාරණාවට අවනාඹුවක් සිද්ධ වෙනවා. කාරණාව sannivedana වෙච්ච ගමන් අර තොගේම අවලංගු කාශි බවටපත් වෙනවා. ඒ නිසා අපි භාවනාවත් හරියන්න ඕනේ. භාවනාවේ sannivedanaye කමඨං සුද්ධ කිරීමත් හරියන්න ඕනේ මම අද වෙලා ගත්තේ දෙකටම යන විදියට සමහර විටක දිගට භාවනා කරන කට්ටියට කරගෙන ගිහිලා පුරුදු අයට මේක නිකන් නීරස වෙන්න ඉඩ තියෙනවා. නමුත් විශේෂයෙන් මම අවධානය යොමු කරේ නවක නවක ඇවිල්ලා ඉන්න පටන් ගන්න කෙනෙකුට මේක පොඩි ළමයෙකුට හැම ලදරු ආහාරයක් වගේ ක්‍රියාත්මක වේවා කියන අදහස. නමුත් වැඩි හිටියන්න උනත් නැත්නම් පළපුරුදු කෙනෙකුට උනත් මං හිතන්නේ අහක දාන්න වෙයි කියලා. ඒ විදිහට දෙකම ගෞරවයෙන් සලකලා ප්‍රයෝජන ගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශීල දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා